අවසරයි ස්වාමීන් වහන්සේ ඉන්නාචේ සතා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඉන්නේ මේ ශීසු බෝධ භාවන මධ්‍යස්ථානයේ වැඩමුළුවේ දෙවෙනි දවසේ අද දවසේ දෙවෙනි ප්‍රශ්න විචාරාත්මක පිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න පටන් අරගනිමු යම් කිසි කෙනෙකුට සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙනවා නම් ආයෙ ඉදිරිපත් කරන්න කියන සාදල මතක් කිරීමත් එක්ක ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරන විදිහට මම අපේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම අපේ මින්නාසිකින් කර්මාර්ග කවුරුන් ඉල්ලසි. අවසරයි. අවසරයි මම ආනාපාන සතිය අවුරුදු දෙකක් පමණ සිට වැඩි. මෙලෙසින් කිසිම ආස්වාසය හා ප්‍රාශ්වාසය වෙන දැකීමට පුළුවන් වේ. ආශ්වාසය සිසිලස ප්‍රාශ්වාසය නිසුමක් දැනේ. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දෙක නැට අත බැඳුනි. ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් අතර සුළු හිස්සමක ප්‍රාශ්වාසය ප්‍රාශ්වාසයේ ආශ්වාසය ප්‍රාශ්වාසයේදී ආශ්වාසය අතර දෙක හිස් බවක පෙනේ. එලෙසට එක දෙස්සට මේ ආකාරයට නොදුටු නොදටුවා හුස්ම උපුලේ තිබෙන අත්විඳ උඩ කැරකෙන බව දැනුනි. නමුත් දැන් ඉතා ඉක්මනින් හුස්ම තැන්පත් වේ. මට දැනෙන්නේ නාසිකාග්‍රයේ කම්පනයක් පැමිණ සහ අන්තරයේ අවකාශයේ සිටේ. මෙසේ සිටින අවස්ථාවල සිටින බොහෝසේ අදිනේ. සමහර විට හේතු ධාතුව කරදර වෙනවා. ඒ හුස්ම දෙස බලා සිටින. එවිට තැන්පත් වේ. මෙසේ සිටින විට මගේ උඩුකය දිගට නැමෙන ගතියක් දැනේ. මට එය කෙලින් නැවත මම එය කෙලින් නැවත කෙලින් කරමි. මගේ සතිය කැඩෙන්නේ නැත. කරුණ අපිට මේ අවස්ථාව පහදා දෙන්නේ ඉතා යථාර්ථ කියලා සිටිනවා. ඔබ වහන්සේට දුක නිරෝධී සැප ලැබේවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ කියනකොට මට මෙහෙම අදහසක් ඔළුවට ආවා. යම් කිසි කෙනෙක්ගේ නිත්‍ය සංඥාව බහුල නම්, තම මාගේ හැඟීම් බහුල නම්, මගේ ජීවිතේ මගේ ආත්මය බහුල නම් හැමදේම හරියට එකින් එක වෙන් කරලා පැහැදිලි පරිච්ඡේද ගතියක්, පරිච්ඡින්න ගතියක් තියෙනවා. මේක මේකමයි වෙන එකක් නෙවෙයි, ඒක මේක නෙවෙයි කියන අදහස. මේ තියෙන නිත්‍ය සංඥාව කියලා අනිත්‍ය සංඥා එනකොට මේ දෙක අතර සීමාව දී වෙන්න පටන් ඒකේ කොටක් මේකේ තියෙනවා මේකේ කොටක් ඒකේ තියෙනවා දෙක වෙන් කර ගන්න හඳුනා ගන්න බැරි වෙන ගතිය මම සහ මම නොවේ කියන සීමාව නැති වෙනවා මාස්වාසයේ සීමාව ප්‍රස්වාසයේ ඇතුළට යනකම් යනවා ඒ දෙක අතර වෙනස අඳුර ගන්න බෑ නැත්තම් ආශ්‍රද ප්‍රසාර දෙකයි අතරමැද හිස්තනයි ඔක්කොගම සමාන කතියිනවා. ඒ කියන්නේ අර ලස්සනට ඉදී ඇඳලා ඇඳපු දියසායමකට වතුර කස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරනවා ඔක්කොම බ්ලර් වෙන්න ගන්නවා. ඔක්කොම බොඳ වෙන්න පටන් ගන්නවා. බොඳ වෙච්චාර කලින් චිත්ත දැකපේකන දාන්නවා. ඉතින් නාවර බහලා නැති උනාට දැන් අරක බොඳ වෙලයි. තාටියක් ගිහිල්ලා අර වතුර බින්දු බින්දු වැක් කරනකොට නාවර බහින. එතකොට චිත්‍රය කොහොම අපුල බලන්න එපා වෙච්ච. අර වර්ණ සංකලන සියුම් ප්‍රේකාල ඔක්කොම ඇනෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හරිම භයානක වක්කාර ජනක කරන එපා කරන තමන්ගේ ඇස් දෙක අදහන්න බැරි ඇස් දෙක පිහපියා බලන්න හිතන තැන. ඉතින් මේකෙදි තමයි යෝගාවචරය ඇත්තටම අනිත්‍ය සංඥා නිත්‍ය සංඥාවට අනිත්‍ය සංඥාට යන්න කැමැතිද මේ අනිත්‍ය සංඥා කරන අනිවාර්යයෙන්ම සීමා මරියාදාව ඕදිය කැඩලා මේක තමයි විශ්ල කරන්න දන්නේ ඒක ඉතින්දී හරි මේ මේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ සමතට යන්නේ විපස්සනාට යන්නේ මේ මම කරන එකක්ද මේක මට සිද්ධ වෙන එකක්ද මේක මොකක්ද වෙන්නේ කියලා දන්නේ ඒ කියන්නේ යාට හැඟීමක්වත් නැහැ අනිත්‍ය සංඥා නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේ දස සංඥා සූත්‍රයේ පළවෙනිම අනිත්‍ය සංඥාව ගන්නවා නම් ලස්සනට දියසායමක් තිබුණ චිත්‍රේ බොඳ වෙන්න ඉඩ තිබේ. මේ කළු පාට මේ අලු පාට වෙන්න අලු පාට සුදු පාට වෙන්න සුදු පාට අලු පාට වෙන්න පුළුවන්. මෙන්න මේ වෙනසට ඇත්තට හිතේ ඉඩ තියෙනවා. ප්‍රතික්‍රියා කරන්නේ නැත්තම්. ඉතින් එතෙන්ට එනකොට මේ ලස්සනට ඉරි වෙලා කළු සුදු වෙලා වර්ණ සංකල්ප තිබුණ එක බලුවමනයක් වාගේ එහෙම නැත්නම් ඊතාවකට වතුර ගැහුවා වගේ වෙන්න පටන් ගන්නකොට යෝගාවචරයේ තිබිච්ච අර සියලු සැලසුම් සියලු సౌందර්යය සියලු වෙන්කොට කියන්න පුළුවන් හැකියාව සියලු භාෂා ව්‍යාකරණ ඉදිරිපත් කිරීමේ හැකියාව සේරම වක්කාර කරනවා වමාරන ඒ වමාරනකොට මමයත් වමාරනවා මාන්නෙත් මෑරෙන. තෘෂ්ණාවක් නැති. මේ මේ වළුවමනේ ආස කරන්න බෑ. ආස කරන්න මොව ලස්සනට ඉදී අතර වෙන් කළ මේක රතු මේක නිල් මේක කහ කියලා අර පරිච්ඡේද පේන නිසා මේක භාවනාදී උගන්වන්නේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වලට මාරු වෙනකොට පෞද්ගල ලක්ෂණ පිළිබඳ තිබුණොත් ඇති වෙන යම් තණ්හාවක් ඒ තණ්හාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් එපා වීමක් කරා තණ්හා අඩු වීමක් කරා සමාන බය උපදවන දෙයක් වඩපත් වෙනවා දීරස කරන තත්ත්වයකට පත් වෙන කියන හොත්තටම භාවනාව යන. මේක යන්න නම් එකපාරම මධ්‍යා බොහෝ වෙලා බලන්න. ඉතින් මේ ව්‍යාකරණ ටික බුද්ධ ඥානසේ දාන්න. ආධුනිකයා දන්නේ. ආධුනිකයා අරමුණු මාරු කරනවා. මොකද එක දිගට බලනකොට එපා වෙනවනේ. එපා වෙනකොට මාය ඇවිල්ලා නානා ඍතු වේත බව අපේ හිත අදිනවා. ඉතින් අපි මේ මාර උගලට යට වුණොත් Tamange අරමුණ පාවා දීලා ඊගාට අනු ආරමුණත් එක්ක අලුතෙන් ගිවිසුම් ගසා කරන්න කිය ගමන් ආයෙත් ලස්සන ඉදි වෙන් වෙලා මේක කළු මේක රතු පාට ආදි වශයෙන් සිතියමක් ඇඳෙනවා. ඒක දිහා ටිකක් කළා ගන්න ඒක බොඳ වෙනවා. මේ බුදුජානන්සේ සඳහන් කරන මේක බොඳ වෙනකම්ම හිටපන්. ඔය බොඳ වෙනකොට සිදුවෙන්නේ තෘෂ්ණාව තියෙන එක, බැඳීම තියෙන එක, බැඳීමක් නැති තැනට අනේක තමයි කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක් එන්නේ. මේක ද්වේෂ චෛතසිකේ නැතුව ප්‍රඥා චෛතසිකයෙන් බලන්න පුළුවන් නම් හොඳ කොට. අපි බලන්නේ මේක ද්වේෂයෙන්, නොරුස්නා ගතියෙන්, අමනාපයෙන්, තරංග වේචනය කරන විදිහට, අනු වේචනය කරන විදිහට ආර භාවනා කරන්න කරන්න කටු කුහලක් තමයි. හැමදාම කරගෙන යනකොට ලස්සන නීරස වෙනවා. පැහැදිලිව කරන්න කියන්න පුළුවන් ගතිය කියලා බැරි සත්‍යකටපත් වෙනවා. මොටිවේෂන් එක තරංගේ භාවනාදී තියෙන එල්ලේ බොඳ වෙනවා. මං කොහෙට යනවද කියලා දන්නේ නැහැ. දැන් ඉස්සර හිතුවේ වඩන්න වඩාට අරමුණ ලොකු වෙයි. අරමුණ ස්ථාවර වෙනවා. මේ බලනකොට මොකද වෙන්නේ? අරමුණ බොඳ වෙලා පොඩි බහින්න පටන් ගන්නවා. යෝගාවචර මේක හිතන්නේ සතිය කැඩිලා, සමාධිය කැඩිලා, ගෝපනහලා, ගක් භාවනා කරලා අර මමයා වැඩි පෝෂණය කරන්නේ නැති කෙනෙකුට මේ වගේ කියන්න පුළුවන්. භාවනා කරනකොට මට ඉස්සර හොඳට ආස්වාස මෙහෙමයි ප්‍රසවාස මෙහෙමයි ગેප් එක මෙහෙමයි කියලා පේනවා දැන් බලනකොට මේ ඔක්කොම නිකන් හැඳි ගෑවිලා ගිහිල්ලා වේදනත් වැස්තර ඉංගනවා සද්දත් ඉංගනවා ඉති නිකන් කංකරච්චල ගතියක් තියෙනවා හැබැයි නැති කැඩලත් නැහැ සමාධි කැඩලත් නැහැ අතරම සමාධි කැඩලත් නැහැ ආන්නේ විදිහට මේ අවුල් පාතේ ඇස්සේ ඔය කොච්චර මායя දඟලට හදුවත් බුදුහාමරෝ දෙන්නලා තියෙන්නේ සතිය කැඩලා නැහැ සමාධිය කැඩලා නැහැ හැබැයි ආස්වාද ප්‍රසවාසයේ හිටියට ආස්වාද ප්‍රසවාස වෙන් කළා කියන්නත් බෑ. ඒ අතරමැද සද්දත් ඇවිල්ලා, හිචිලිත් ඇවිල්ලා, ඔක්කොමත් ඇවිල්ලා නමුත් මේ සති ධාරාව සති මාත්‍රාව කැඩලා නැති බව දැනගන්නකොට පළවෙනි බබ හම්බෙච්චාම ඔය අම්මා නටනවා ලෝකෙම කරපාන. දෙවෙනි බබ හම්බෙනකොට අයියෝ තුනට විදිහ කරගත්ත. හතර පහ හය හත වෙනකොට ගාලා තව එකෙක් ඉන්නවා වටේ එකෙක් අතේ එකෙක් කරේ තව එකෙක් ලොකු කරගෙන ඔය වටේ බලාගන්නේ. ওই බඩේ ඉන්න එක බලකටත් ඕනේ අතේ ඉන්න එක බලකටත් ඕනේ ඔක්කොම කරා. ඒ එකා දෙන්න ඉන්න කටිය තමයි ඔය ඔක්කොම උන. අත්ත අට බැන්නට පස්සේ ගානන්නේ. එයාට තමයි ඇත්තටම අම්ම කියන්නේ. ඔය එක එක්ම හදලා එක කරනකොට පස්සේ වාකන මනුස්සයාට පඩාචාරවට වගේ මොන අම්මද? එයාට ගන්න බැරි නිසා ඔය භාවනා කරන යනකොට ඔක්කොම ඉන්න පටන් ගන්නවා. එනකොට මේ එකට තියෙන ප්‍රධාන ආසාව එන්නේ නැහැ. ඒකට ඔක්කොම දරුවෝ එකයි. ලොකු එකත් එකයි පොඩි එකත් එකයි මුලින්ම එකත් එකයි පස්සේ එකත් එකයි ඔක්කොම එකයි. එකානම් ඉන්නේ ඉතින් ඌට කැත්තක් බෙදලා ඌට කිවිසුවක් කරනකොට අම්මට එම්බෙසාය. එහෙම නෑ බලන්න දරුවෝ වැඩි වෙනකොට නෑ ඒ වගේ භාවනා ඉන්නේ ඉන්නේ ඉන්නේ ලොකු වෙනකොට මට ආනපයි නැතුණා කියලා ප්‍රශ්නයක් නෑ මොකද සතිය තියෙනවනේ. මට වේද වේදනාවයි කියලා හිතවිලි ආවයි කියලා ප්‍රශ්නයක් නෑ මේ ඔක්කොමත් කියදි සතිය තියෙනවා. මාතෘත්ව වැඩෙනවනේ ආන්නේ වගේ මේක මේ ප්‍රායෝගික පැත්තේ. එහෙම නැත්නම් මේකේ තියෙන ප්‍රයෝජනේ සලකලා කියන වචන කියනවා. දන්නවනම් භාවනා කරන්න මේ හැම කෙනෙක්ගෙම පුදුමාකාර වර්ධනයක් තියෙනවා. මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අර මුල්ම චිත්තේ පිරිසිදුල් ජීව චිත්තේ පොඳ නොවේවා. ඒකට කවුරක්වත් වතුර නොගහවා. මිනු මේ වගේ නාවර බහින්නතු ලස්සන තියන. ඉගෙන තාම තණ්හාවට දින ආසාව තියෙනවා. ඕකේ යනකොට අනිවාර්යව තණ්හාව නැති වෙනවා. ඒකකොට කම්මැලි වෙනවා. අනිවාර්යව මම මමයා කියන එක නැති වෙනවා එතකොට තේරෙන්නේ ආසල්වසස් විනාශය කරන අලියනද අත උඩ දඟනද අතන තියනද මෙතන තියනද අපිට ඔක කොහෙද ඉබ්බා අදාර මමිය දින යෝගාචර කරන නාසිකාග්‍රේ මැපෙන්නේ එතනම තියෙනවා ඉතින් අත ගාලක් බලනවා ඔක්සම එතන තියෙනවා ඒක වෙනස් වෙනවට කැමති ඊගාට මාන්නේ තියෙන එක මේ භාෂාව මොකද මට මේකුනේ මේ ලස්සන වෙච්ච දේ ඇයි විස්තර කරගන්න බැරි කොහොමද තිබුණේ ප්‍රකාශක දීමේ හැකියාව ඔක්කොම යනවා. ඉතින් මේ ඔක්කොම හරහා අනිත්‍ය ලක්ෂණය වෙනස් වීම දකින්න කැමති කෙනාට තියෙනවා අවුරුදු 2600 කට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ කිව්වා දැනුත් භාවනා වැඩ. මේ මම මේකට හරස් කැපේ නැත්නම් මමයා මේක අටලවල අර්ථකථන දෙන්න කියන නැත්නම් ওই පේන දේ පේන හැටි කියනවා නම් සූත්‍ර ත්‍රිපිටකයේ තියෙන භාවනාවේ ධර්මය තමයි මේ තමන්ට ඕන විදිහට මේක වර්ණා ගන්න ගිය ගමන් තමයි ඕක අවුලකටපත් වෙන නිසා මේ යන ක්‍රමය හොඳයි. හැමදාම වාඩි වෙනකොට බල මතක තියාගන්න පටන් ගන්න හොඳට කළු සුදු වෙන් වෙලා වෙන් වෙලා පටන් ගත්තදී එnde ende ende ende ende සීමා මායියාවල් නැතුව me and not me මම සහ මම නොවන කියන දෙක අතර බොඳ වීමක් වෙනවනම් සතිය තියෙනවනම් මේ භාවනාවේ කියන්නේ සූද්ධම විපස්සනාවක් ඒ කියලා කතා කරන්න දෙයක් නැහැ. යනවා මට පුළුවන් මේකට තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් සැකයකින් තොරව ආයෙත් ආයෙ හුස්ම ගන්න යන්න දෙන්නේ නැතුව ආයෙ නින්දට වැටෙන්න දෙන්නේ නැතුව මට මේක ඊයටින් ගින්දර ගෙනියන කෙනෙක් වගේ අරගෙන යන්න පුළුවන්ද කියලා බලන එක තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ අලුත් කරන දෙයක් නැහැ මේ ලැබිච්ච අවස්ථාව අනුග්‍රහකරනද බාධාකින් තුරුක යන්න දෙන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අපගේ යෝගාවචර ජීවිතයේ වංචනිකව රාගය, ද්වේෂය, මම මාන්නය ඇතිවී නැති ආකාර පහදා දෙන්නේ. මට කියලා දෙන්න පුළුවන් නම් මේ අහ කියන රාග ද්වේෂ මොහේ මම කියාගන්නේ කොහොමද කියලා මම කියලා දෙන්න ඉතුරුයි. කොහේදෝ යන කුණු බඳලා ගන්න මේක මගේ රාගය මේක මගේ ද්වේෂය කියලා. මේක මගේ එක රාගයක්වත් ඔක ඔයාගේ කිව්වට ගණන් ගන්න නෑ. ඒ කට්ටිය කොහොමදත් එනවා කොහොමදත් යනවා. මේ අහගෙන කොණු කන්දල් මගේ කියා ගන්නකොට කටු හැම කියන කැලලට වදිනේ. ඒ වෙනකොට හොඳ ආශ්‍රව ප්‍රසවාසය බලන්න ඒක වණ්ඩ රාගෙදියා ආශ්‍රව ප්‍රසවාසය හරීම පිළිසිත ඒක දින්න ගන්න තියන්නේ. මේ එන රාගෙට කොහොමද යන්නේ නැන්නේ එන්නේ ඉන්නේ කියලා හිතාරගෙන ඉතින් කියනවා බලන්නකො තොවිලක් නටන්නේ බලි අරින්න වෙයි මේ රාගය ඇවිල්ලා. ඒ නිසා අයිතියක් මේක මගේ රාගය කියන්නේ රාගේ අපිට කරලා තියෙන ඉඟියක් තියෙනවා බලන්න කිසිම ඉඟියක් නැහැ. යයින් යයි ගමන යනවා. අපි ඒකටයි කැමැත්ත. මෙච්චර සත්‍යය තිබුණා මෙච්චර වර්තමාන මොහොතේ කල්පනා කරනවා මොකද ඒකේ රාගේ නැහැ. වර්තමාන මොහොතේ තියෙනකොට කතා කරන්න අකමැති මොකද ඒකේ රාගේ නැහැ. ඒ වෙනුවට අර අහක යන අල්ලපොකද රාගේ හරි ගමන්නේ අරගෙන කියනවා බලන්නකෝ අයියෝ මේ මට රාගය ඇවිල්ලා රාගේ දන්නේත් නැහැ උංගෙට කියලා කියනවා. ඉතින් රාගේ ඕගොල්ලෝ කියලා රාගේ ගමනක් එයා යනවා කොහොමද? මේ ආකනේ වදාගෙන ඒක ගැනම කතා කරන අපි කොච්චර රාග ශ්‍රාවකයෝද කියලා බලන්න බුද්ධ ශ්‍රාවකයන් වෙන්නේ. රාගේ ශ්‍රාවකයන්ද, ද්වේෂයන්ගේ ශ්‍රාවකයන්ද, මොහේ ශ්‍රාවකයන්ද කියලා බලන්න. ඒ නිසා මේ රාගේ මගේ කියාගන්න මොකද්ද ලකුණු? ඒ වෙනද ඒක මේ මොකහිතේ තියෙන රාගය. ඒක ප්‍රශ්නයක් නෑ. අපි ලෝකේ ඔක්කොම ලෙඩ නැති කරන්න ඕන කම නැහැ. අපි ලෝකෙ ලෙඩ කින් ලෝකේ තියෙන. මේ මගේ කියාගත්ත එක නේ මට ගන්නෙම කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අහන්න මේ රාගය එනකොට මේ ඒ එන රාගෙ මගේ රාගය කියන්නේ මොකද්ද ලකුණ? මගේ ද්වේෂය කියන්නේ මොකද්ද ලකුණ? මගේ මොහය කියන්නේ මොකද්ද ලකුණ? ඉන්සාර මුචි කියන මිනිසයා ඒ මිනිසයා ආගමක ධර්මයක් ගැන මොකක්ද කියන්නේ එයා කියනවා. මගේ ළඟ කරලා හරියට මිනිස්සු මේ මානසික අසහන තියෙනවා. මට ඇන්සයිටි තියෙනවා. හිස්ටරි, පැනික් ගොඩක් දේවල් කියනවා. ඉතින් ඇවිල්ලා හරියට කියනවා මට ඕන කරන සපත් හම්බුණා, සම්පත්තිත් හම්බුණා, ඔක්කොම හම්බුණා. ඒකට විතරම මානසික අසහන. ඉතින් කියනවා මේ මනසට කතා කරලා ඔබ දන්නවද ඔය අසහනයට බෑ උඹ හිත නැතුව ජීවත් වෙන්න. නමුත් උඹේ හිතට පුළුවන් අසහනයත් ජීවත් වෙන්න. ඒකයි සාසුනාසික පණිවිඩය. ඒක නිසා ඔය අසහනය යන්න කරපන්. ඔබ මගේ කියා ගත්තොත් උඹ හිතන කියන දන්නේ අසහනට මම නැතුව ජීවත් වෙන්න බෑ. මම අදාළ අසහනය නැතුව ජීවත් වෙන්න බෑ කියලා එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ අසහනය නැතුව ජීවත් වෙන ගැන වර්තමාන මොහොතින් උඩ අසහනේ නැහැනේ. ඒ හිත තමයි දන්නවනේ. ඒක ඊටපන්කෝ. ඉන්නේ. ඒකේ ඉන්න බෑ කඩිගාය. උදත් කඩු වීමක් කරනවා. ඒක නිලා ළඟ තියෙන මොනවද කරනවාද? ඉතින් ඒකේ අල්ලගේ මොළගේ හොයන මේක මම කියන මගේ කියන මගේ ආත්ම ගැන බලන්න ස්වාමීන් වහන්සේ මේ කොහොම මේ මෙච්චර පිස්සුවෙන් හදනවට රාගය ආවද? මට මේ රාගේ අලගේ මොළගේ පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියනවා. ඒක ගැන කතා කරගෙන තියෙන ආසාව. ඉන්දක සාංශේ යන්නේ ඉස්සලා කියන කරුණා කරලා අත්දකින් පොඩ්ඩක් කරුණා කරලා කරපු ආනාපාන විස්තර පොඩ්ඩක් දෙන්න. ආශ්වාස ප්‍රතිනිස්ස මතේනවා. ප්‍රශ්වාස කරදර දෙන්නවා. ඒක නේද කොට ඉස්මමයි නැහැ. මේ වගේ කතාවක්. හරිද? මේ මේ ප්‍රශ්නෙට අදාළව කතා කරන්න වෙනම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කතා කරගෙන ප්‍රශ්නේ වලිගයක්ද වෙ නැත්නම් වෙනම ප්‍රශ්නයක්ද වෙනම් ගන්න. එන්න. පොඩ්ඩක් ඒක නැතර කරමු. අපි මේක මම හිතුවේ මේ ලියුපේ කරන කතා කරනවා කියලා හිතලා මෙතනදී අපිට තියෙන්නේ මේ මේ රාගය ඇති වෙන හැටි, ද්වේෂය ඇති වෙන හැටි විස්තරයක් තියෙන්නේ. ඉතින් මම අභියෝග කරනවා ඒ රාගේ මගේ කියා ගන්න තියෙන මොන මොන ටැග් එක බලද, මොන ලේබල් එක බලද ඔබ මගේ කරගන්න. මගේ අමනකම නිසානේ. මගේ තකතිරුකම නිසානේ. මගේ මෝඩකම නිසානේ. මගේ අවිද්‍යාව නිසානේ. ඒ වෙනුවට මේ වර්තමාන මත මගේ කියගන්න. මේ ආනාපාන සතිය මගේ කියගන්න. ඕන තරම් ගන්න පුළුවන් නේද? එතකොට මොකද වෙන්නේ බලන්න අර මේ හොයන්න හදන එක වැත්තක දාලා. ඕකේ අලකිය මුලකි හොයන වෙනුවට මේ බුදුහාමර මෙන්න මෙච්චර මේ පිරිසිදු වතුරක් තියේදී ඇයි මේ කුණු වතුරේ මොනවන විස බීජ තියනවාද මොනවද ඒකේ මුල මොනවද pH එක මොනවා කියලා දැන තියෙන්න ඕනේ නෑනේ මේකට. ජීවෙන්නේ නැති හැටි බලන්න අපි මේ දවස් දෙක ඇතුළත මම කිසිම වෙහෙසකින් නැන්නේ මේ කතා කරනවා. හරිම රසයක ඉන්නේ. මොකද මේ අදහස ප්‍රකාශ කිරීමද ඇඟමලි කරන හැටි. ඒකල අහල පහල තියෙන දේවල් ගොඩක් අපි කතා කරනවා. මේ මගේ මෝඩකමක් තිබුණා. මම ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ධර්ම සාකච්ඡාවට යන ඕක කොහොමද උත්තර දුන්නේ? මම ඔය මැදියම් බල මාන්දී නුගේ වඩ කරනකොට ඇය 3 4 යන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ඊපස්සේ මට තේරුණා මාවත් අරගෙන යන්න හදනවා කියලා. දැන් නෑ. දැන් ට්‍රැක් එක ලක් කරන දෙනවා මේක ඇතුලේ පුළුවන් නම් ඇදලා දා ගන්න. මේක ඇතුළට එහෙම නෑනේ. නමුත් බුදුහාමර දෙයක් දීලා කතා කරන්නේ. බුදුහාමර කියන මේ රාග ද්වේෂ මොහොතක් දීලා ඒක ඕනම කෙනෙකුට ඕනම දැනදී ලබන්න පුළුවන්කම තියෙද්දි ඒක බහුලීගත කරපන් භව භාවිත කරපන් කියලා තියෙද්දි ඇයි මේ අවජාතක දරුවෝ ගැන ඔය ඔය නටන්නේ? ඇයි මේ ආකන දේවල් ගැන මෙච්චර worry කරන්නේ? ඒක worry කරන්නේ නැත්නම් ඔකට උත්තරයක් තියෙනවා. ඔක පහු වෙනකොට ඔක තේරෙනවා. ඉස්සෙල්ලා Taman ළඟ මේ හැකියාව ටිකක් කුසලතාවය ටිකක් ගුරුකම ටිකක් යාළුකම ටිකක් ඇති කරගන්න සතියක්. මූල කර්මත්තා. එතකොට ඔය නිකම්මයි. දැන් ඒක වෙනුවට මෙයා ගැන කතා කරන්න ගියාම අලිමන්ජට හරක් කියලා අර ආකන්නේ වැතුලට ඇවිල්ලා ඉත්තයකට මුක්තා කබල්ලාරින් ගල මුක්තා බලනවා කිව්වා. ඒ වගේ රාග ද්වේෂ මොහොත හොඳට ආසන පනලා කන්න බොන්න දීලා එයාගේ අලගේ මොලගේ හොයනකොට සති මාත්‍රාවට එන්න ඉඩක් නැහැ කියලා. ඒ නිසා ප්‍රායෝගික උත්තරයක් තියෙනවා. සත්‍ය මාත්‍රා පුළුවන් තරම් වඩන්න. වඩනකොට ඔකට උත්තරේ නොලැබී ඉන්නේ නෑ. නමුත් ඔය පැත්තෙන් කියලා සත්‍ය මාත්‍රා වඩන්නත් බෑ. ඒක මෙන්න සත්‍ය මාත්‍රාව කියන චිත්තක්ෂණය කෙලසෙනවා. අපි කිව්වොත් ක්ෂණ සම්පත්තිය කෙලසෙනවා. ඒ නිසා වඩ වඩා ක්ෂණ සම්පත්තිය ඉදිරිපත් කරන්න. එතකොට ඒකට ඔය රාගිත ද්වේෂිත මොකට විලැජ්ජාවක් නෑ. එනවා. එතකොට නම් අපිට අරකට සාපේක්ෂව කොහොමද ඒක කරන්න කියලා කියතේ. ඒ නිසා ඒ ප්‍රශ්නේ ලියුපෙකනා කැමැතිනම් තමන්ගේ සතිය කොහෙද තියෙන මොකද්ද කරන භාවනාව කොහොමද වැටෙන්නේ කියලා ඒකට ඒ කරගෙන යන එකට මේ තියෙන රාගයේ සම්බන්ධතාවය තියෙනවා නම් මම කැමැති ඒක සාකච්ඡාවට ගන්න. එහෙම නැතුව ඒක ඉදිරිපත් කරනකොට මේක විතරක් ගන්න දුොත් සභාවාරෙම නොමගැරියා කැලේට ඇදගෙන ගියා කියන කාරණා මම තැරලා. Thank you, Jane, for the Dear Venerable Sir, When I Nirnayana Bhansati, I observe the short in-breath and now the slower out-breath. After a few breaths, I began to think things, think music, think imaginary conversation. I keep coming back to my breath. Next, it is as if my mind switches off and I think I fall momentarily asleep. If one of the seconds I return to my breath, I observe the location and influences of the in-breath and out-breath. This keeps happening. It gets more and more difficult to stay out-breath. Sometimes the breath becomes silly. Much less to you, sorry, sorry, sorry. I sometimes worry that I can't meditate. Can you please count the hands of the people next time, please? When, the, when someone's attention go to one particular single object, for its for, for instance, in breath, in breath and out breath, I think, I imagine, uh, these are the presentation it's happened in the active form. So I invite or I request, just see whether did you sit for thinking or imagination or oh, it is something happening to you passively rather than your conscious thinking, imagination. That's a very crucial uh, for the clarification of this uh, question, first part. The second part, whenever there is no such hiatus, there is no such dramatic thing, then there, there is no such uh, eventual thing, mind hide behind, appear like in a slumber or in a uh, sleep state. So, out of these two, one thing is dragon into the thinking, imagination and daydreaming, fantasizing. Other part, you become slumber or sloth and torpor. Which one you like? This is, both of them not the breath, not the present moment. One thing is very slow, low energy and slow energy. Other one is agitated energy. Out of these two, that meditator, the person who asks in the question, which one appear to be good, which one appear to be preferable or desirable out of these two. These are the basic impressions help uh, clarify the future path or uh, clarification for the future. So these two questions, these two cross question, if it is answerable and if it's to answer, we can go for a dialogue. Because I'm one to ask a question. Yeah. So thinking, the chatting, all of it just happens. The momentary mind switching off, all it just happens. So do you feel guilty about that or do you feel it is something not to happen? Why? It is not beyond your control, there is no choice. Being so, worrying won't make any positive. So you have to understand they are gate crashers. They just came in. So your worrying is the repetitive invitation for it príncipes thinking. Now Out is movement sleeping. So, this is another part that is low energy because mind can't just keep the face-to-face -face in inward and out, but It is not eventful. It is not dramatic. So, therefore slip in. So, these two indicate mind is growing, is progressing. You know, the middle is on the primary Over agitation means the thinking, imagination and daydreaming. And no energy means falling into sleep. And you have to understand now you have all the three options open. That means you are a healthy man, healthy person. So your main thing must be to keep as much as possible in the middle path. But you have you may see when it becomes subtle and when it becomes boring, to keep it on the track, it demands so much of energy and mindfulness. Whenever situation is not under control, I fall into this ditch that is called slumber. Or otherwise, daydreaming fantasizing. So these are very healthy uh, tools mind is using. But this is not your tools, it's a mind tools. So you have no right to be regret or to be happy. <coughs> if there is something happening, you are really understanding the general functions of the mind. You can't be happy till that you have fallen into the ditch and gone to the slumber. You, can, you cannot be happy in that I say, only dreaming and fantasizing. You have to say, choiceless awareness. Or you can say, situation is not under my control. That is what does it, that, what, that is what does it mean by non-governability. So Buddha says, be happy to learn about the non-governability than regret. Thinking that I am, I am disqualified for meditation, my situation is beyond control. Yes, but it is a sign or observation for the progress. But still you are not the broken your limbs and uh, committed suicide or gone mad. So this is what the life is. And uh, very clearly the Buddha says, whenever you are progressing, if you don't feel such a friction, no, there is no cut-off defilements. Whenever you feel the friction, that's a very good sign. Defilements are been worked with and cut out the uh, off. It is little embarrassing, it is little uh, uh torturing and uh, heat and burning, but bearable. Actually, the, the talking of the steam comes with the shadow of the physical pain. Coming back that is painful. It happens with Pain means that unbearable or irritation or what kind of a physical pain? So it is good that that means the body is responding, telling this posture is not healthy, not not uh, balanced. So therefore it gives the message after a while, hey darling, be careful. Now we are on this. So it is also ready for you to give kind of a kick, the message to come back. So these are all in indicate that your responses are good. But mind is understanding now, when there is too much of energy, fantasizing, daydreaming can happen, there are also friction you feel. And at the end, it go and fall into the uh, slumber or sleep-like situation. And there also you find uh, you can't claim the situation because your uh, alertness is in the middle. So this unsatisfactoriness this turning, burning and torturing nature indicates you are on the first noble truth of suffering. Can you explain further? Can you elaborate further? Actually, if you are regretting, you are regretting the truth. You are, you are refusing the truth. Without regretting, you have to understand this is a result of my meditation. Now I aware, even though it is something irritating, even though it is bearable, but it's irritating, but it's a result of meditation that indicates I am really face-to-face -face with the enemy. You are in the battleground. So, do you wish to go back to the bunker or to the barrack and take rest or to just feel in the, keep in the battleground? Because you are too old, you have no much of time. <laughs> so you have to face it. So that, that means that the Buddha says, as far as you feel aberration, you are on the, on the battlefield. Whenever you are in a very calm and peaceful, that is no, no, no, no. Uh, war. You are back in the barrack or in the uh, bunker. I mean, at once in, once in a way, you have to go there and recuperate yourself and kind of thing. But whenever you are leaving the defilement, you see, incessant way it is giving aberration from here or there or there. But throughout you are awake. Even though it is not unbearable, it is unwelcome. But this is what you have to do whenever you have enough uh, time, enough health, enough technology. Just keep it. Keep the face to face it. And it is ever increasing your tolerance ever increasing immunity, ever giving so much of tactics, ways and means, not to regret about that, not to worry about that, just to keep the face-to-face -face it, the situation. And more and more you meditate, you may find uh, whatever you have to see is more and more explaining the truth of suffering than the bliss, than any kind of uh, uh, magical powers. That's a kind of a magical power. You never give up. You, you won't feel like you. That is what the, the Buddha is assuring. Dhamma is ever recharging you. And you don't know for what. It's for the game, fame, money. No. Just understand the truth as it is. And ultimately you find you are not learning. Or you understand understanding are not confined in your mind. You understand the human mind. You understand everyone's mind. So therefore it's a kind of a very broad-minded sacrification because it is not a hallucination, it is uh, really face-to-face -face with. So this kind of a brave, braveness, you never give up, you never withdraw back and go, just face keep to keep it. And then Dhamma is living, each and every moment. I, I never see that kind of a thing as uh, becoming a disqualified or disqualification for meditation. Already in the battlefield. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් සිත පිරිසිදු වන්නේ කෙසේද? තවද ප්‍රඥාව පහළ වන්නේ කෙසේද? එය නිර්වාණයට යොමු වන්නේ කෙසේද? මේ ආත්මයේදී අපි කරන භාවනාවෙන් ලබන ආත්මික එය බලපාන. ඔබ වහන්සේගේ ආර්ය ගමන් මාර්ගයේ මුලින්ම සාර්ථක වේවායි සතුටු. මේ මේ කරන කෙනා ආනාපාන භාවනා කරන කෙනෙක් නම් ආනාපාන සතිය කරනකොට තියෙන අත්දැකීමක් ඉදිරිපත් කරලා දෙන්න මම කියලා දෙන්නම් කොහොමද ඒක සුද්ධ බව ඒක හරි කියලා තියෙන බාට කෙලෙස් නැති බාට ඒක සමන් අත්දැකලා ඒ කියන්නේ මම හිතලා කිව්වොත් අපෝ ස්වාමීන් වහන්සේ පැවිදිලා ආරණ්‍ය ගත වෙලා ඉන්න ආනුගෙන ස්වාමීන් වහන්සේ නම් මම ගෙතකේ මට නම් බෑ කියලා පටන් ගත්තා. එචා කියන්නේ තමන් ආනාපාන සතිය දැන් වඩනවාද? මොකක් හරි ඒ භාවනාවට උනට මුල ලැබලා තියෙන අත්දැකීමක් මට දෙන්න මම කියලා දෙන්නම්. ඔය ප්‍රශ්න වලට උත්තරේ ඒ තමන් දෙන කට උත්තරේ ආරම්භ. ඉතින් ඒක මගෙන් දාලා දෙනවා නම් ඒක නෙමෙයි මේකම භාවනාව කරේ එහෙම නැත්නම් කියනවා නම් මේ ධර්ම සාකච්ඡාව කරමු. නිසා තමන් භාවනා කරලා ලැබිච්ච අත්දැකීම් ටික ඉදිරිපත් කරන්න එකක් හරි ගමන දෙකක් හරි ගමන ටිකක් ඒක නම් ඔය කියන ප්‍රශ්නට උත්තර දෙයි. ඒක නැතුව ඒ තමන්ගේ ඔව් වඩනවා ඒකයි මොකක්ද ස්වාමීන් වහන්සේ හිත දැන අවෙනවත් කියලා මට හිතෙනවා සමහරවිට. දැන් නිසා පිරිසිදු කරනවා කියන වචනේ කියන්නේ. ඒ කියන්නේ මගේ ප්‍රශ්නේ තේරුම් අරගන්න මම අහන්නේ ආනාපාන වෙනකොට ආනාපාන විස්තර ටිකක් මට දෙන්න. ඔය කතා කරන්නේ එන කෙලස් ගැන කතා කරන්නේ. ඔය පිරිසිදු වීමක් ගැන කතා කරන්නේ මට එහෙම නෙවෙයි. මම දැන් හොඳටම දන්නේ කොහොමද මේ ආස්වාසිය. මේ ප්‍රසාර මොකක්ද අත්දැකීම. ආස්වාද ප්‍රසවාසයේ අත්දැකීම මොකක්ද? ආස්වාසය ලැබෙන්නේ ආස්වාසයේ තියෙන රතිය තමයි දැනෙන්නේ. ඊර්ගාන ගැටයක් තමයි දැනෙන්නේ. ඒ ඇරෙන්න පිළිසිතු වෙන නේද ඔය මාව ගෙනියන්න එපා ඔය කතාවට මට ඕන මම කියන්නේ අද්දකින් විතරයි ඒ මාව මගේ තීන්දුවට බලපාන්න එන්න එපා මට සාක්ෂිය විතරක් දෙන්න මම ඒකට කියලා දෙන්න එතකොට මේ විදිහට පිරිමැදීමක් පීරිගෑමක් සහිත ආශ්වාස කීයක් එක දිගට බලන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා දෙය තියෙනවා එක පතරමැද ඒක විදිහට බලනකොට Tamanට ආශ්වාස ප්‍රශ්වාස මේ විදිහට අතගාමින් පීතිගාමින් බලන්න පුළුවන් ගන්න. ඒකත් එක්ක ගත කරන වෙලාව වැඩි වීමක් වෙන්නේ අඩු වීමක් වෙන්නේ. එන්නේ එන්නේ එන්නේ 10 11 12 හරි? ඔව්. ඒක තමයි අපිට තියෙන විශ්වාසය. එතකොට මේ දැනෙන ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන මේ පීති ගෑම නැමෝ පිරිමැදීමට කෙරෙහි තණ්හාවක් පහළ වෙනවා. ද්වේෂය. වෙලාවට නෑ ඒක නෙවෙයි මම මේ කරන වෙලාවනේ මං අහන්නේ ඒකයි මම ඔය අතුරු ප්‍රශ්න වලට ඉඩ දෙන්නේ නැත්තේ කොච්චර කරුවත් මාව අරගෙන යන්න හදන කැලේ මම ආශ්වාස කරනවා මම හොඳටම දන්නවා ආශ්වාසයේ ඒ බවට දැනෙන මට පිළිමැදීමක් පිළිගැන් තියෙනවා ඒ දැනෙන අත්දැකීමට ද්වේෂයක් එනවා ඒකට ඒ වෙලාව මම සතියේ සුවපත් එක නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක නෙවෙයි ප්‍රසවාසය නෙවෙයි කියලා දැනෙන නිසා එතන නිින්දක් හෝ නොදැනීමක් තියෙන්න පුළුවන්. මොකක්ද ඒ කියන්නේ මේ ආස්වාස කරන වෙලාවේදී ආස්වාසයේ පිළිගැම දැනනකොට ඒකට තියෙන සැකය හෝ නොදැනීම හෝ පටලවිල්ල මොකක්ද? ආස්වාසයේ තියෙන පැටලෙන ගතියක් තියෙනවා. ඒක සත්‍යයක් කියලා පැටලෙන ගතියක් තියෙනවා. හිතවිල්ලක් වේදනාවක් කියලා පැටලෙන නැත්නම් මේ ආස්වාසයමයි කියන පිළිසිදු නිවැරදි අවබෝධයට තියෙන්නේ. දැනෙනවා ඒ කියන්නේ මොහෙත් නැහැ. ඒකට පිටන රාග ద్వේෂ මොහ නැහැ කියලා තේරෙනවනේ. කොහෙද තේරෙන්නේ මේ ආස්වාස් ප්‍රස්වාස් ආස්වාස් පිළිගම දැනෙනවා. ඒක තමයි වැඩි කරගන්න පුළුවන් නම් يعني පැහැදිලිවම රාග ద్వේෂ මොහ නැත්තම් උතර වැඩෙන්නේ අලෝපදෝ තමෝනේ. ඒක පිරිසුදුකමනේ. නේ? අපි මේ භාවනා මධ්‍යස්ථානවල මෙහෙම නොකර හිටියොත් දෙද හිටියොත් ඔක වෙනවද? සතිය වල කියන වචනේ අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට එහෙම වෙනවද? ඒක නැත්තම් මේකට උනන්දු ගත්තේ නැති කෙනා දැන් මම උගත්ත උනන්දු නිසා මට අඩු ගානේ හුස්ම වැඩි 10ක් ඉන්න පුළුවන් ඒ ටික මම දන්නවනේ මේ නරබනම වශයෙන් ඉන්න මේ කඩප්පුටි නොකෑමලා දහවතුර ලෝකේ චිත්තක්ෂණ 10ක් මම පිරිසුදු කරගොඩ ගත්තා ඒක චිත්තක්ෂණ නෙවෙයිනේ ඒක උඩ ඉඩක් නේ චිත්තක්ෂණයක් කියලා කරනවා සුළු වෙලාවක් නෙවෙයි මේක වෙලාවක් මේක තව වැඩි කරගන්නත් හැකියාව තියෙනවනම් ඔය වාජනේ පිරිසුදු වැඩි වෙනකොට අපිරිසුදු වලට මොකද වෙන්නේ හරිනේ පිරිසක පිරිසක නෑ නෑ ওই භාජනයේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කොළඹ හෝටල් පිටිපස්සේ තියෙන ගවරවල් ජරාවල් වල දැකලා තියෙනවා. ඉන්නේ එලක් පණෝ ගහන වලවල් හැම මුස්ලිම් හෝටල් එකක පිටිපස්සක යන්නකො ආදිම රසයි. ඔන්න ඕකට පිරිසිදු වතුර ටැප් එකක් අරින්න කියලා කියනවා. අර කුණු වෙච්ච ගවරවලකට පිරිසිදු වතුර ටැප් එක බොන වතුර ටැප් එක. එතකොට වැටෙන වැටෙන වතුරට අර කුණු වතුර ඉවත් වෙනවනේ. පිරිසිදු තත්ත්වෙ වැටෙන්න වැටෙන්න කුණුවතු ඉවත් වෙන උතුරලා ගිහිලා මුළු භාජන මේ මුළු කුණු වලම සුද්ධ වෙන කල්ප කීයක් වක් කරන්න වෙනවා. නමුත් දාන දාන පිරිසිදු වතුරට වලේ තියෙන අපිරිසිදු තුරවගෙන ඉන්නපෑ. පිරිසිදු වතුර වැටෙන්න වැටෙන්න අපිරිසිදු අයින් වෙන්න එපා. ඔච්චරයි මුළු ගන්න. අපිට මේ පිරිසුදු චිත්තක්ෂණ වැටෙන්න වැටෙන්න වැටෙන්න මේක තුළ අපිරිසුදු සීමිත ඉදපා ගන්න තියෙන මේ කැපැසිටි එක මෙච්චරයි එන්නේ හොඳ ටික. ඒක උත්තර නරක වෙන්නේ. එච්චරයි. ඒ බොහෝමත්ම පිළිසිදු ඕනම වෙලාවක බලන්න මේ ආශ්වාසයේ වැටෙන අත්දැකීම් විශේෂ රාගයක් වට ද්වේෂයක් හරි මොහයක් හරි තියෙනවා. තියෙනවනේ ආශ්වාස ප්‍රශ්වාස විශ්ව කරන්න බෑ. ඒ තරමට මේ මේ අපි ගත කරන මේ කෙලෙස් පරිත ලෝකේ අපිට පැහැදිලිව කියලා කරලා ඒක රාගෙන්තර ද්වේෂෙන්තර මොහෙන්තර හිතකන ගන්න පුළුවන්කම තියේදී වැඩි කරන්නත් පුළුවන්කම තියේදී අපි මේ ඉතුරු වෙලා තියෙන කෙලස් ගැන කතා කරන්නේ අපි අපිට නරඹනවන් වශයෙන් අපිට මේ ගත කරන ජීවිතේ ඉඩක් නැහැ. අපිට තියෙන එකම අයිතිය බුදුහමර කියලා තන ඔච්චර මෝහපටල තිබුණත් එක චිත්තකසේ තේරමක්. අනේ චිත්තකස ගන්න වැඩි කරන්නේ. වැඩි කරනොත් 50 පණින්න ඕනේ අර කඩුවේ නැටි තේරෙන්නේ. එතකම නම් අපිට පේන්නේ මොද විදිහට හදනවා ඒ ලේනේ වලිගෙන් වගේ. තේරෙන්නේ නැහැ මේ කරන වැඩි. නමුත් අපිට අධෛර්යයක් තියෙනවා නම්, අධෛර්යයක් තියෙනවා නම් මේ 10ක් දකින්න ආශස් ප්‍රසාසයේ 11ක් කරගන්න 12ක් කරගන්න තත්පර 10ක් කරගන්න ටික ටික ටික ටික වැඩි කරනකොට ඒ හා සමාන ප්‍රමාණයක් අයින් වෙනවා කෙලස්. ඉතින් ඒකෙදී නැති වෙන කෙලස් දකින්න බුදු හිතක් ඕනේ. ඇති වෙන පිරිසිදුකම දකින්න නම් බුදුහාමුදුරුවෝ කියනවා එකට එක තේරලා යෝගා. තේරුම් ගන්නත් ඕනේ. ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒක පැහැදිලිවම කියතයි. එහෙම මම හුඟක් කරාට ඒක විස්තර කරනවා. අපි භාන මධ්‍යස්ථානට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න. පැයක් වාඩි වෙලා ඉන්න. ඒ වාඩි වෙලා ඉන්න වෙලාවේදී අපි හරියට උපදේශ ලැබුණා නම් හිතාමතා කය වෙනස් නොකරවා කියලා නේ වාඩි වෙලා හිතාමතා කය වෙනස් කරන්නේ නැහැ. වෙනස් නොක් කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් එක ඉරියව්ව ඉන්න බලන්න. ඒක මේ හිතාමතා කතා නොකරන ඉඳගන්නේ අපි කතා කරන්නේ නැත්නම් භාවනාව කොහොමද සීලේ 100ක් තරම් කොහොමයි කියලා තේරෙනවා. ඒ පැයේ කායික ක්‍රියා නැහැ වාචික ක්‍රියා නැත්නම් 100ක් 100. ඊතර හිටියන මොකද? අම්මට හරි තාත්තට හරි බ්‍රහ්මට හරි යමයට හරි කාට හරි කියන්න පුළුවන් දෙක පැයක් කතා නොකර ඉන්න පුළුවන් ගතියක් තියෙනවා අපිට. හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය. හෙල්ලෙන ගැන හෙල්ලෙන්නේ නැති එක නෙවෙයි සීල කියන්නේ. සීල කියන්නේ කාය දුච්චරිත නතර වීම. මේ දුස්චරිතේ කාය චරිත නෑ. ඉතින් ඇයි වදී අපි මේ අපිට එක පැයක් වාඩිච්චාම මෙච්චර ආනිසංස ලැබෙනවා. නම් මෙච්චර කියලා කරන්න පුළුවන් නම් මගේ සීල 100%ක් හරි කියලා. මදයි අපිට. ඊට සාපේක්ෂව කාටද දෙන්න පුළුවන් එක කල්පයක්. કોઈ કોઈ තූතුකුරිය දෙන්න පුළුවන්, કોઈ ඉරියව්වෙන් දෙන්න පුළුවන්, કોઈ තැනක දෙන්න පුළුවන් කොහෙවත් නැහැ. ඉතින් භාවනාව පොඩි පැත්තක දාන්න භාවනාව ආනිසංස පැත්තක දාන්න අඩු ගන්න මම පැයක් දැන් මෙහෙ යන පරිසර පැය 12ක් විතර කායික ක්‍රියා කරන්නේ වාචසික දුස්චර්ය කරන්නේ මේ මදේ මේ වගේ භාවනා මධ්‍යස්ථානක් අතපාව ලැබෙන ආනසසෙ එකේ නැත්ත එකියක් ඒ ටික ගන්නව නම් දෙන්නේ එහෙම නැත්නම් කොහෙද අපිට තියෙන අහුවරණ අපේ නෑදෑය වට කරගත්තට පස්සේ අපේ දාන්න කියන දේ වට කරගත්තට පස්සේ අපේ වස්තුව වට කරගත්තට පස්සේ යම ලෝකයක් නේ කොයි වෙලාවෙත් තණ්හාව. කොයි වෙලාවෙත් ද්වේෂය. කොයි වෙලාවෙත් මොහේ. අනේ සුද්ධෝගිත අඩුවන කායික දුච්චත වචී දුච්චත. ඊ මැත්තේ තව හිතන්න ඔච්චර ලොකු අනලිසය කරලා කොට බලනවා වගේ එක චිත්තක්ෂණයක් ආනාපානේ දන්නවා. ඒකේ රාග ද්වේෂ මොහේත් නැහැ. කියන්න වෙන වචන තියෙනවා දච්චර හදව චෛත්‍යවල කොට බලනවා වගේ අපිට හිතන්න එක චිත්තක්ෂණයක් එක හුස්ම දීක ගැන විතරක් කතා කරන්නවත් ඔකට විපස්සනා කියන්නේ ඒක ගැන විතරයි කතා කරන්නේ අනික මොන කුණු හරිද කතා කරත් ඒ මනසයා ජීවිතයේ මල් විහිම්පා මේ කතා කරන දන්නේ නැත්නම් ඉතිවාසයා දිවි ලෝකේ ගියත් යම ලෝකේ ගියත් ඉතිවාසයට කිසිම මේ අසුචි කියන්නේ මොනවද රත්තරන් කියන්නේ මොනවද තේරෙන්නේ නැහැ. එච්ච ලස්සන පිසු චිත්තක්ෂණ තුනට පස්සේ මොකද අපි කියලා ගැන කතා කරන්නේ? සාමස්තය. මොකද කියවන්න හදන්නේ යවන් කියන්නේ දැන් අපි කියනවා දැන් සාමාන්‍ය විනාඩියක ක්ලාසස් එකක් පහක් සැරයක් උස්ම ගන්න. සාමාන්‍ය. ඒක දැන් අද හත් සොරන්න පුළුවන් නම් කියන්නේ. ඒ කියන්නේ මම විනාඩි භාගයක් මගේ ඉස්සරහට. ඒත් හැබැයි මම නෙවෙයි. ඔයකට මම කියන්න බෑ. එතෙන්දී තමයි අපිට අක්සෙප්ට් කරගන්න. මේකට අයිතිය දෙන්නේ කාටද? බුද්ධිය ලියන්නේ කාටද? දැන් අනිත් හැම කුණු හරපෙටම මම ඇවිත්. ඒක තමයි. එතෙන්ද ගියාට පස්සේ අපිට දෙකක් සිද්ධ වෙන එක එකතු වෙන දෙයක් නෑ. එකතු වෙනවා නම් ලෝකේ තියෙන කිංචන කියන බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ යමක් කියන කෙලෙස්. හැම දෙයක්ම කෙලෙස්. නික්ලේශ වලට නමක් නෑ. අකිංචන කියලා කියනවා. දෙක අකිංචන වැඩුණට අයිතිවාසිකම මට නෑ. ඉතින් ඒකට බංකොලොත්. ලැබිලත් නැහැ මොකක්වත්. යම් හේකින් යමක් ලැබුණා ඒක මාන්නයට හේතු වෙන්නේ නැහැ, තණ්හාවට හේතු වෙන්නේ නැහැ, මමයට හේතු වෙන්නේ නැහැ. ඉතින් ටික දවසක් කරපුවාම බුදු කෙරලා ධර්මත් උගත් වෙලා අතින් ආවෙන ගෙදර යන්න වෙනවා. තිබුණු ධර්මත් උගත් තියෙනවා. අතින් ආවට තමයි ගෙදර යන්නේ. ඔන්න භාවනා කාර්යයට ඉතුරු වෙන දේ. මොකද්ද කොහොමද? කොහොමද හිතන එක නම් වැරදි. කෝකද කියලා කියන්නේ? කොයි එක හිතුවත් කක්ක. භාවනා කරන මනුස්සය හිතනවායි කියලා කියන්නේ ඒක තන්නේ කර මිත්‍යා දෘෂ්ටිකයි. සතුට වෙනවා මම මේ භාවනා කරන මානසිකවම විනාඩි භාගයක් කොට දාගත්තා. ඒක කොට දානවා. කක්ක වලින් දෙන්න කොට දාගත්තා. ඒකේ සැබෑකත්වයක් වෙනවා. ඒ වගේ දේවල් හරහා තමයි අපි ඒ වගේ නැලවිලි කපි හරහා තමයි අපි මේ හිත නලවගන්නේ. භාවනා කරනකොට අපි කියනවා සතිය අහන්න ඉස්සෙල්ලා අපි නිම සාකච්ඡා කරන්න විනිශ්චය කරන්න විචේ ස්වභාවයක් හෝ ආසාවක් හෝ මොකක්වත්ම දන්නේ නැහැනේ. අපිට තිබුණේ එකම දේනේ සම්මාන දිට්ඨි වඩන එක විතරනේ. දැන් ওই සතිය කියන එක අහලා උත්සාහයක් කරන පෙරදිලා හරි හරි ගිහිල්ලා හරි අපි දැන් සභාවට ගිහිල්ලා කතා කරන උසාවියට ගිහිල්ලා කතා කරනකොට මෙච්චරක් ගොඩ දාගත්තා මෙච්චරක් බැරිුණා කියලා. එන්න බුක් කීපින් තියෙනවා. බිස්නස් එක පාඩුවේ වෙනම කතාවක්. බුක්කිය බින් තිබෙන ඒ නිසා අපිට කියදැයි මම මේකදී සෙනග ඉන්නකොට මෙච්චරක් ගොඩ දාගන්නවා. සෙනග ගන්න මෙච්චර. පහන මැදස්ථානිකොත් මෙතන පුළුවන්. මේ තැන මෙතන බෑ. උදේට මෙච්චරක් පුළුවන්. ආසත් දැන් ඔන්න ඕක එන්න පටන් අර ගන්නවා ඊට පස්සේ. ඒක විවිධ ආකාර වෙන්න මොකද අපි කොහොමඩක්වත් ඇදිලා යනවා ඒ જાති කණ්ඩායම. ඒ සමාන தත්ත්වෙන් පුරුදු සමානට ඇදෙන. එතන පස්සේ තව කෙනෙක් මේ ඒ තරම්ම අපිට දිලි පහත් වෙනින් පටන් ගන්න. යකෝ මේ මනසට දැන් විනාඩියක් භාගයක් නෙවෙයි විනාඩියක් ඉන්න පුළුවන්. උත් මං වගේම නිකන් සිරිවිස් කෙනෙක්. උත් මේ මහා ජාතියෙන් ආපෙකින් නෙවෙයි. ආයෙත් අපිට ඒක තුළ අභියෝගයක් හැබැයි යමක් ලබන්න නෙවෙයි. සම්මාන දිච්ච වඩන් නෙවෙයි. මේක කළ හැක්කක්. සාමාන්‍යම තල්ලුවට යනකොට ගිහිල්ල බුදුරජාණන්සේ සඳහන් කරන එයාට ඒ කානුමත වෙන්න මේ සමාදම් වෙන්න එහෙම නැත්නම් වැටෙන්න සෑහෙන කාලයක් යනවා. එතකන් ඇදහිල්ල තමයි අපි විශ්වාසය තමයි අපි යන්නේ. ඒ වෙනතන සීලය තමයි අපි යන්නේ. එතකන් නිකන් විශ්වාසයකට සල්ලි දෙන්නට තාම ලාභ නැහැ. ඉතින් මේ ඒ ඒ ગેප් එක හරි වැඩි භාවනාව. ගාකල් අපිට යන්න වෙනවා ඇද මොඩ ඇදී කියන්නේ එතකන්. 100%ක්ම සද්දේය මේ මේ අමූලික සද්ධාව අපි යන්නේ. 100%ක්ම ප්‍රසාද සද්ධාව යන්නේ. ඉතින් කතන මුලියට ප්‍රශ්න කියන්නේ බෑ ඉතින්. මුස්ලිම්න්ට දොස් කියන්නේ බැවුව ඒ කිසිම ආනිසංසකුත් නැතුව විපුරා දවසේ පස්සට කොළුණුම තියෙන එක මොන જાති කියලා තු වැඩි කරනවා අපි මේ නෙවෙයි ආනිසංස දැක දැක අපි දන්නවා එක තප්පරයක් හිටියොත් ඒ තප්පරේ රාග දේශ මොහොනේ විනාඩියක් හිටියොත් මෙච්චර වාර ගණන් කාණපාන බලන්න පුළුවන් රාග දේශ මොහොන බුදුන් පන්සිංශාසේ මතක් කරනවා උන්වහන්සේ කියන බිම්බි වැකිලිම කතා කරලා නිකමට හිතේන යෝගාසන. හිතනවා මට එක තප්පරයකට එක සැරයක් මෙනෙහි කරන්න පුළුවන්. පිම්බෙනවා, ඇකිලෙනවා, පිම්බෙනවා. එතකොට ඒ තප්පරය ඔබ කොට දාගත්තා. ඒ තප්පර භාවනා කරන චිත්තක්ෂණ පස්වාරයක් මෙනෙහි කරා. ඔබ 30 වාරයක් මෙනෙහි කරුවයි කියලා කියන්නේ තප්පර භාගයක්. විනාඩි භාගයක්. 60ක්. 60 වාරක් මෙනෙහි කරලා විනාඩියක් භාවනා කරා. තුන්සිය වාරයක් මෙනෙහි කරනවා කියලා කියන්නේ විනාඩි 5ක් භාවනා කරනවා. ඒතර විනාඩි 5කට චිත්තක්ෂණ තුන්සිය වාරයක් කොට දාලා. එච්චර ගැන විතරක් කතා කරනවා. වෙන මොනවා කතා කරත් අසාධාරණයි අසම්පන්න. ආදමජාති. අශික්ෂිත. මොනවා කතා කරත් අශික්ෂිත. මිත්‍යා දෘෂ්ටි. අයෝනිසමනසිකාරය. අසත්‍ය. අසම්පජාන. පමාව. මදය. ඉතින් බොන මිනිහටත් බයින්නේ කොහොමද? ඉස්තිදීන්සෙකුට බයින්නේ කොහොමද? කුඩුකාරයකට බයින්නේ කොහොමද? අපි කුඩු ගහලා ඉන්නේ කොයි වෙලාවෙ? මත් වෙලා නෙන්නේ. පොඩ ආවට පස්සේ තමයි තේරෙන්නේ මම මේක කොට ගන්න මෙච්චර දඟලනවා. අනේ දන්නේ නැති කාලේ මගේ අම්මලා තාත්තලා නැත්තම් ඒක ඇත්තට කොහොම මේ සාහන් එලියක් ලබලා දෙන්නේ? දෙන්නම බෑ. කොටින්ම ගිහින් දෙන්න බෑ. එකක් කරත හැකි මේක සතුටින්, ගෞරවයෙන්, ආදරෙන්, ප්‍රේමයෙන් අඩපයි සුදේ මිසුමල යකොමිය මොකද මේ ජොලියේ ඉන්නේ කියලා එච්චරම තමයි බලන්නේ. මේ පටිච්චසමුප්පාද උගන්නවා, චතුරාර්ය සත්‍ය උගන්නවා, මධ්‍යම ප්‍රතිවමන එන්නෙන් අමාරු වෙනවා ඒක. එහෙනම් අපි ජොලියේ ඉන්නේ අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකේ නෑ දන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි වාගේ එච්චරයි භාවනාව. මේක ගැන දැවෙන එක භාවනා පිළිබඳ මේ තැවෙන තැවිල්ල මේ ඇඹුල් අමු අම කන මිනිස්සු. අප ඉඳනකන් ඉඳී ඉස්සලා කඩලා අමු අම කන. කාලා ඉතින් දින දත්ති දෙනවා, කිරියයිලා දනවා. යකෝ පොඩ හිටපන් ඔය ගහේ ඔක කිරිවදිනවා තිබ්බහම. උඹ කඩලා ගෑවොත් අමුයෙන් කාලා නට. ඒ කන කාලේ අපි ප්‍රසාද සත්‍යාවේ අපි සාමාන්‍ය සීලක සමා මේ සතියක ඉඳලා කරන ගතිය අමානුෂිකයි. ඒක අමානුෂිකයි දරුවන් හඳා ගන්නෙ මේ බන්දා. එහෙම කරලා තමයි අපිට විශ්වාසයක් ඇති. එතකම්ම අඬාවෝ ගාගෙන, චරිචුරු ගාගෙන මේක පාඩුව විතරයි කිසිම ලාභයක් නැහැ කියලා. ඒක නැත්තම් ගෙතේ 100 200ක් කැපිටලිස්ටික් ඒකාධිපති ක්‍රමය කියන්නේ හරියන එකට ඔක්කොම හරියනවා. බැරි එකට මොකක්ද? ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉගෙන තව මැරෙන්න ඉන්න එකෙකුට හරි කියලා යන්න බෑ මේක මේ සාසනය රැකෙන්න බෑ. ඔය බයිලා කරනවා නෙවෙයිනේ සාසනය කියන්නේ. මේකත් කරලා පහට හරි බැට් එක පාස් කරන්න. එහෙම නැත්නම් අපිට සහගාමනේ අපි අපි දක්වා මේ ලස්සන ආපු සාසනේ. අපි තව එකෙකුටවත් මේක දෙන්න බැරි වුණා නම් අපේ પરම්පරාවේ නිමිති પરම්පරාවක්. ඒ නිසා පප්පු වතුට්ටිය ගන්න. මොනව කරන්නේ ඉතින්? දිවසපම් බපුව කියන්නේ අනේකයි දෙන්නේ. ගිය හරියක් 2600 කියලා තියෙන ඕම එක්කෙනෙක්වත් බෙන්ස් කාර් වල හයි මේ හයි ලෙවල් පාරේ සස්පෙන්ෂන් නැතුව ගිය කතිය නේ අපේ ශාසනයේ ගුවන් මහන්සියලා. ඔක්කොමලා කියලා තියෙන අපිටත් වැඩිය දුක් විඳිනවා. ඒ වචනයක්වත් කියලා නැහැ කියලා තියෙන ලස්සන ටික විතරයි. ඒ ඒ දුක් විඳපු තරමට මේක හරි මිහිරි. ඒ නිසා දැන් අපිට පාර බැහැලා තියෙන අපි දන්නා මේක බස ගන්න හැටි විඳ ගන්න හැටි ඇතුලේ ඉන්නේ ඇතුලට දාලා පතුරව ගන්න එකයි තියෙන්නේ. ශ්‍රද්ධාවත් කල්පනා කරන්න යන්න එපා. මේ මේ මේක ලැබෙන ප්‍රතිඵල කෙලෙස අයින් වෙන්නේ කොහොමද? මේක කුසලයක් වෙන්නේ කොහොමද? ඇයි භාවනා කුසලයක් කියන්නේ? නිකන් හිටපුවම කොහොමද සාන්ත භාවනා වෙන්නේ? ඒ සීම මාය දුක්ත වශයෙන් මාය. හැබැයි උත්තරේ දෙන්න පුළුවන් මසිනාට මොකද මාර සංයුත්තේ බුදුහාමර ඔක්කොම ටික කියලා තියෙනවා. පැමිණෙන එකයි කියලා තියෙන මසිනා ගාව මෙහෙම කියපන්. මෙන්න මං මං හම් වෙච්ච ටිකේ accounts අපිට බෑ අපි බොහොම දුර්වලයි තා අපිට පුළුවන් බුදුහාමරට මෙහෙම වෙලා කියලා තියෙනවා කියන්නේ යාන්ත්‍රකද අපි දන්නවා දැන් විනාඩි භාගයක් සතිය පවත්වන්න පුළුවන් නැද්දලා යද්දලා යාප්පු වෙලා අඬා හෝ ගලකනවා අනේ විනාඩි භාගනේ විනාඩි 175ක් විනාඩියක් විනාඩි එකමාරක් ඇති කිරීම සඳහා කොමක් කළ යුතුද කියලා කියන සාමාන්‍ය බුද්ධිය කියලා මේක තමයි අපි දෙන අනුග්‍රහය භාවනාව. දැන් අපි යන ඊගා ප්‍රශ්න. සාරි ස්වාමීන් වහන්සේ හරියට භාවනාව හැර අනිත් වෙනාවට සිත ආයතන වලින් එන්නේ එන ආකාරය යන ආකාරය දකින්න සිටීමද නැතහොත් නියම් අමතහනක සිත පබාගෙන සිටීමද වඩා හොඳ වන්නේ. සිසිල් වේවා. අපි පරියන්ක පිට අවස්ථා දෙකක් භාවනා මධ්‍යස්ථාන කියලා දෙනවා සක්මන. සක්මනේදී මේ ප්‍රශ්න අහන දෙයක් නැහැ කලියුත්තක් තියෙනවා. ඊට පස්සේ පරියන්ක සක්මන දෙකින්ම ගියාට පස්සේ භාවනා මධ්‍යස්ථාදීන තමන් චේතනාපූර්වක යමක් වැඩක් කරනවා නම් පිටානක් කෝපයක් හොදනවා නම් අතපය හොද ගන්නවා කටයුත්තක් කරනවා ඒක තමයි ආරම්භය. ඊට පස්සේ අපි ගෙදර යනවානේ එතකොට ඔය පරියන්කෙත් නෙවෙයි ධක්මනක් නෙවෙයි භාවනා මැදස්තන ගෙදර ගියාට පස්සේ අපිට ගොඩාක් වැඩ ඇවිල්ලා අපිට කරන දේ නිර්වෘල් භාවයක් නෑ. ඔහේ අදිනවා. ඒකට කියනවා මැටි කරත් අදින ගොන්නු වගේ. කඹරන මැට්ටෝ. කරන්න දෙයක් නෑ. මොකද ඔයගොල්ලෝ ගෙදර යන්න කැමතියි. දෙයින් රෙඩි කැමතිද නේ? මේ ගණන් කරන්නේ අවුරුද්දකට දවස් 3ක් විතර භාවනා කරගත්තොත් අප්පා ලොකු දෙයක්. ඊටු තුන්ති ඇහැට දෙකම ගෙදර ගිහිල්ලා ඔකක් කනනා ඉඳ ආසයි. අපි ඒකත් එක තාම විතර කරන්න දෙයක් නැහැ නේ අපිට දැන්. ඒ නිසා භාවනාවක් නෙවෙයි කුරු වෙලා කරේ එල්ලයක් නැති විඤ්ඤාසිකිතයි. කිසිම චාරයක් නැති බංග බුදුජානක අපිට කියන එක්කෝ මං ගැන සීකරපන්. එක්කෝ ධර්මය ගැන සීකරපන්. එක්කෝ මෛත්‍රී භාවනා කරපන්. එහෙම නැත්නම් මේ ඉන්නේ ඉරියව් බලපන්. අපිට ඒක නැති නිසානේ අපිට මායයට උනොත් මායයට ගහගෙන යන්න පුළුවන් කෙලෙස් වලට කෙලෙස් වලට ගහගෙන යන්න පුළුවන් අපි නිකන් එළිය තම්බල හරි ගස තියෙන මක්දීසියක් පාරයින් තිබ්බා වගේ කොයි බල්ලක් ඇවිල්ලා කාලයක්. ඉතින් මක්ටි වලදී කරපටි ආය අහන්න දෙයක් තියෙනවා බල්ලන්ට පණිවිඩ දෙන්න ඕනේ නැහැ ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නැහැ ඊමේල් අරින්න ඕනේ නැහැ වෙලා කාලයක් යන්න කියලා. විරුද්ධ වුණා නම් කෑ. විරුද්ධ නැති වෙලා අරසාව තමයි බුදුරජාණන්සේගෙන් තියෙන සතිය ආරක්ෂාව දීපන්. ඉත දැනගනින් මගේ හිත තියෙන්නේ මෙතනක. ඔය එනේනේවල් බල බල ඉන්නවා කියලා කියන්නේ මම එකක් කියනනම් එන දේවල් වැඩි කරනවා. එනේන අරමුණු බලනවායි කියලා කියන්නේ අරමුණු වලට සාදර වෙලා අරමුණු වැඩි කරන වැඩ. ඔය හැම භාවනා කරනකොට හරි කට්ටිය කැමැති. ඔය නත්තල් බල බල යනවා වගේ, වෙසක් බල බල යනවා වගේ, කානිවල් බල බල යන්නේ හරි ආසයක මේ ආර්දනා කරන්නේ වැඩි අරමුණු. බුදුරජාණන් කියන්නේ අරමුණ වැඩියෙන් ඉන එක දෙයක්, වාචයක්, පිළිකාවක්, gaduwak. ඒක අරමුණ වලට දාන්න බලපන්. බැරි වුණාට කමක් නැහැ. දාන්න බලපන්. ආනේ දවකට තේරෙන්නේ. උඹට තියන ඒකට පෙරදක්. ඔබට තියෙනවා සංකල්පයක්. ඔබට තියෙනවා විතක්කයක්. ඔබට තියෙනවා ਵਿਚාරයක්. දැන් නැත්නම් ਵਿਚාර නැති බව දන්න. ඒ නිසා මේ වැඩක් කරනකොට මම කොතනද හිත තියන්න ඕනේ කියන එක දන්නවනේ ඒ මාස සම්පූර්ණ බුද්ධ ආරක්ෂාව වෙන්නේ. සත්‍ය ආරක්ෂාව වෙන්නේ. දැන් නැත්නම් ඒත් දැනගත්තත් හොඳයි. අනේ මං අරවල් වෙලාවේ මොන තැනක යොමු වෙලා හිටියත් දන්නේ නැහැ කියලා. බලන්න දවසක් ඇතුළත අපි කාගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ කිසිසේත්ම Tamanට ඕන දෙයක් කරන්න දෙන්නේ නැහැ. මොනම විදියකින් අද මෙච්චර දන්න අපි භාවනා කරන වෙලාවේදී රාග නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ කියලා අපිට පාපොච්චාරණය කරන්න උපරිම දැඟලුවොත් නාඩි භාගයක් තියෙනවා. අනිත් භාගෙ මොකද? කාගෙන යයිපතයි. ඒ ප්‍රශ්නයක් අහන්නත් අපිට අයිතිවාසිකම්. භාවනා නොකරන කෙනෙක් ගැන හිතන්න. මිත්‍යා දෘෂ්ටිකය ගැන හිතන්න. අපි කොහෙද හිතිය සංදාරෙ මෙතෙක් කල් කියලා හිතන්න. අර දැන්වත් අඩු ගන්න දන්නවා සහන් එළියක් පාන තප්පර භාගයක්වත් විනාඩි භාගයක් බේරන්න පුළුවන්. උන් ඕක ගැන කතා කරලා ඉඳ ගත්තොත් අපිට ඔබ වැඩි කරත හැකි වෙන්නේ අනික් নানা අරමුණු වලට හිත යොදනයි කියලා කියන්නේ මම සුද්ධ වශයෙන් අභියෝග කරනවා අරමුණු වැඩි කිරීමකට කරන ආරම්භය. ඒක නිසා ඒකාලම්බන කරගන්න ඒකෝදි භාවයට යන්න ඒකාග්‍ර කරගන්න ඒක ඇත්තට සමාධිය. එතකොට තමයි මේ নানা අරමුණු අපි කිව්වත් නැතත් එන බව තේරුම් ගන්න ඒක යන ණයට යnderලා වෙද්දී ඔඩොක්කේ දාගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා අරමුණ දන්නේ නැත්තම් මම කොහෙද හිටියද කියලා දන්නේ නැත්තම් මාර්ගපාක්ෂය. දන්නවනම් විතරක් මාර්ගපාක්ෂය නැද්ද කියලා අපිට මනින්ද කියන්න පුළුවන්. ඒ නිසා හරියන්කට යනකොට මේ කමට අසුද්ධ කරනවා කියලා කියන්නේ ප්‍රධාන බාධාවක් නැත්තම් හිතක වෙද පවත් ගන්න ඕන කියන එක මතු බල දෙන්නයි. සක්මන් කරනකොට ප්‍රධාන බාධාවක් නැත්තම් මෙන්න මෙතන හිත පවත් ගන්න ඕන කියලා අනශීම භූමිය අඳුල්ලා දෙන්නයි. එදින්දා වැඩ කරනකොටත් විශාල ප්‍රධාන බාධාවක් නැත්නම් එතන හිත පවත්තන්න කියන එක. ඒක කියන්න සීරසියක් කියන්න පුළුවන් නිසා නෙවෙයි. ඒ තමයි බුදුහාමුදුරු කියන්නේ. ඒ තමයි පණිවිඩය. ඒක නිසා ඒ දේ අහල් නැහැ තේරුර නැහැ නැහැ කියන්නේ අර මූලික කමඨාම ප්‍රතිස්පන්දියට අහුම්කම් දීලා නැහැ නැත්නම් අහුම්කම් දෙනකොට වැදිලා නැහැ. නිසා මේ ප්‍රශ්නේ හිතේ තියන ආයෙත් අහන මූල කමඨාන ප්‍රතිස්පන්දියට. ඒතකොට කියලා දෙයි. අරියංකේදී මෙන්න මෙහෙමයි හිත පාත්තක්. සක්මනේදී මෙහෙමයි. එදින්දා වැඩවල මෙහෙමයි කියන එක එක සැරේට වදින්නේ නැහැ. මොකද අපේ හිතේ ඉල්ලන්නේ වෙන මොකක්ද? උපදේශයේ තියෙන්නේ වෙන මොකක්ද? ඒ නිසා මේ ප්‍රශ්නේ හිතේ තියන්න නැවත අහන්න. මූලික කමටහන් ටිකට පැහැදිලිව තව උත්තර පිසිදු වෙයි කියලා මම විශ්වාස කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බුදුනාරකයේ තේ සිත යොමු කිරීම හෙවත් අවධානය යොමු කිරීම පදක් ප්‍රහාණය කරගැනීමේ විලාසිතීත්වය වෙනසක්. බුදුනාරකයේ නෑ මේක ප්‍රධානම අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. ඒ ප්‍රශ්නයක් ආවේ නැත්තම් දුකයි කියලා තියාගෙන එක විතරයි කියලා තියෙන නිසා මේ යෝග අහන කෙනාගේ මොකක් හරි ඇති මේ දීවිලා තියෙන වචන වලින් එහාට ගිය ප්‍රශ්නයක් ඒක ඒ විදිහට වර්ණගුවොත් නම් මට මේ සම්බන්ධ වෙන්න පුළුවන් සාකච්ඡාවට මේ දිගේ නයිද වෙන කියන දෙයක් නැහැ සම්මතනේ සම්මත ආශ්වාස ක්‍රීමේදී සහ ප්‍රශ්වාස ක්‍රීමේදී හුස්ම ගැටෙන බව දැනේ. විකර යාමකට පසුව ආශ්වාස ප්‍රශ්වාස ඉතාමත් කුදිලි හුස්ම ගන්නවාද නැත එතකොට හුස්ම ගන්නේ නැතිව ආවරණය වීමක් ඇතිවේ. මේ හරිත වැරදිද කියා දැනගැනීමට කැමැති. හරි වැරදි නෙමෙයි මේ දකින්න දේ ඔය කියන දේ අත්දැකීමක් නම් අස්තුතු ප්‍රත්‍යක්ෂයක් නම් ඒක තමයි අදහන කියලා. හරි වැරදි මනන්ට අපි ඉච්චර ඉක්මන් වෙන්න ඕනේ. මුලදී ආනාපාන දැනෙනවා. දැනෙන්නේ මෙහෙමයි. ඊට පස්සේ දැනීම ඇති වෙගෙන යන්නේ මෙහෙමයි, ඉවර වෙන්නේ මෙහෙමයි කියන එක හොඳට ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කියන්නේ අස්පනාකට කියන වචනේ ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ. ඒක ඇත්තනම් ඒ සත්‍ය කියන වචනේ බුදුහාම පෙන්නන්නේ තත්ත්‍ය කියන වචනේ ඒක වෙච්ච දේ. වෙච්ච දේ සත්‍ය තමයි. අයි වෙච්ච දේ කවුරු අසංකල්පයක් දෙන්න ඕනේ මේක සත්‍යයි කියන්නේ. ඒක බලන්න මේ හීනයක්ද ඩෝක් වෙලාද මේ කෙරුවේ නැත්නම් මන මානසිකාරය පැහැදිලිව අවදි මානසිකෙන් දුන්නේ කියන්නේ එක දවසක් වුණාට බෑ ආයසරයක් කරන්න. ආයසරයක් කරන්න. කරනකොට ඔන්න ඕකට කියන විපරිණාමය කියලා මේ මොලෙන් කියන ගොරෝසු භාෂියුම් නැසියුම් බව නැති වෙනවා. ඔතන වෙනස් වෙනවා කියන ආ වෙනස් වීම බව ඒකට සත්‍ය තුලින් ත්‍රිලක්ෂණයේ ලක්ෂණකුත් නැති වෙනවා. ඒ නිසා කායෙන් හරි අහන්න යන්න එපා. මේ මම ලස්සනද කියලා. ප්‍රශ්නලා තියෙන ලස්සන දෙන්නේ තමයි. සෝබාලංකාරේ වූනේ Tamanට දැක ගන්නට බෑනේ. බලන්නේ සියාව කැඩපතේ බීලයි. දැන් කැඩපතක් ඕනේ. හැම කෙනාම ලස්සනද කියලා දැනගන්න ඕනේ. ඔක්කොම ඇත්තටම ෆොටෝ ගන්න ඕනේ වෙන මොනවටත් නෙමෙයි. ෆොටෝ එකක් බලලා ඇත්තටම ලස්සනද කියලා බලන්න. බුදුජානක කියනවා මේක මම අත්පුත ප්‍රත්‍යක්ෂ කරලා තියෙන මේක ඇත්තද ලස්සනද නැද්ද හරියද බලන්න එපා මේක ප්‍රත්‍යක්ෂයද නැද්ද කියලා මම ප්‍රත්‍යක්ෂය හැම වෙලාවෙම සත්‍ය හැම වෙලාවෙම ලස්සන ඒ නිසා මේක ප්‍රත්‍යක්ෂය පිළිබඳ විශ්වාසය නැතිකම නිසා ආහන ප්‍රශ්න ආකේන්ෂා ප්‍රශ්න විකුත් වෙලා තියෙන්නේ ප්‍රകൃතියට දාගන්න මේක ප්‍රත්‍යක්ෂයෙන් නම් උදාජෝත්‍රණාදල සාධක ඒක සහතික කරගන්න තියෙන එකම ක්‍රම මේක නැවත වෙන්න දෙන්න අපේ රුගාන්ජයකට ලස්සන කුංචි කැලක් එකතු කරන එක හරියට වර්ණනවා අනිත් දවසේ මේකට ලෑස්තිලා යන්න. මොකද්ද ලෑස්තිලා යන්නේ? පණ ගන්නකොට ගොරෝසුයි ඊගාට සිවුම් වෙනවා අන්තිම අතිසූක්ෂම බාටපත් කරනවා පෙනි පෙනි. ආනේ දාට ඒක පිළිගන්නේ අපි කහිනවත් අහලා නෙවෙයි තමන්ගේම ඇස් දෙකෙන් දැකලා අතින් අත ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය භාවනාවේ ඉදිරි කරන්නේ දැන් මට බොහෝ අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීම අවශ්‍ය නොවන්නේ ඉතා ඉක්මනින් හිත තැන්පත් කරන නිසා. නමුත් යම් අවස්ථාවක අවශ්‍යතාවයක් ආවිදෙස ආශ්වාස ප්‍රශ්වාස හෝ සිත කායට ගත් ලෙස හිත තැන්පත් වේ. ඒ පස්සේ යම් වෙලාවක් ඒ ආකාරයට සිටපසු කිසිදු සම්බන්ධයක් නැති සිටුවිලි ගතියි. ඊයේ සහ අද දවසේ මම ප්‍රකට වෙන්නේ. මේ වෙන විට කුෂ්ම නොදැනෙන යම් දැන හිඳීමක් පිළිබඳ ඉතා ප්‍රසන්න දැන හිඳීමක් පවතී. මේ එන සිතිවිලි ඇත්තටම සිතිවිල්ල නැත්නම් රූපකම කොළනැවිස්සේ යයිද විග්‍රහ කළ නොහැක. ස්වාමීන් මේ මේ සිතින තවදුරටත් බලා සිටී යුතුද? කර්ණාවෙන් පහදා දෙන්න. මේක සාමාන්‍ය මූලධර්ම වල සඳහන් කරලා තියෙන තමයි රූප ධර්ම વિશેයි ආනාපාන વિશે එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව් વિશે දක්ෂ වුණාට පස්සේ ඒක තමන්ගේ ආණ්ඩුවට යටත් වෙනවා. පාලනයට යටත් වෙනවා. යටත් වෙනවා කියලා කියන්නේ එයා දැනෙන්නේ නැතුව යනවා. එයාගෙන් එන කරදරේ, දැවිලි තැවිලි නැති වෙනවා. පීඩි ගෑම නැති වෙනවා. පිරිමැදීම නැති වෙනවා. ඒ නැති වෙනකොට එයා එක පාරට එය යන්නේ රූප ගියාට පස්සේ රූප සංඥා වගේක් එනවා. ඒ වෙනකොට තුවාලේ සනිපෙච්චාම ඉතුරු වෙන ආඩේ වගේ. තුවාලේ කැළල වගේ ඉතුරු වෙනවා ඒ රූප සංඥාවේ තියෙන ගතිය තමයි ප්‍රත්‍යක්ෂයත් හීනයක්ද විශ්වාස නැහැ. නිකන් පොද්දල් ගතියක් තියෙනවා. ඉතින් ඒකෙන් තමයි දන්නවනම් මං ඉතින් තාම ගොරෝසු රූපකේ කාට සෞසියුම් රූපේට සෞසියුම් සියුම් වෙනකොට මේ නිකන් බලාකුළු වගේ නැත්තම් ඔය තැම්බිච්ච පිපිඤ්ඤ කැලි වගේ එහෙම නැත්තම් උණගේ භාවනා කොට බුලුම් වගේ ඔහේ දඟලන. ඉතින් ඒක ඉස්සලා ඉස්සලා හිතන්නේ නිකන් හීනයක්ද නැද්ද කියලා දන්නේ. පහුවෙනකොට දන්නවනම් මේ රූපේ ගියාට පස්සේ රූප සංඥා වෙනවා රූපේ දිහා යම් ආකාරයක පිළිපියද ඒ වාගේම මේ රූප සංඥා විශ්ේ ප්‍රතික්‍රියා නොකර මේක මම මාගේ නොකිය හිතුවත් ඒ වගේ හේමම මේ බලාකුළු තියෙන මේ දූලි බලාකුළු දෙකට වැස්සහම ඔක්කොම දූලි වලා විහිදිලා වැටෙනවා වගේ උතම්පක්. සම්පදනට පස්සේ වෙනවා රූපේ ගොරෝසු අවස්ථාව, සියුම් අවස්ථාව, අතිසූක්ෂම අවස්ථාව. ඊට පස්සේ රූප සංඥා, රූප සංඥාද්‍ය වෙනවා. ඊට පස්සේ එකපාරට ආයතන ගුරුසු රූපයක්පත් වෙනවා. සද්දයක් වේදනාවක් හිතවිල්ලක් විදිහට ඒ කිසිම සම්බන්ධයක් නැහැ පසුබිමට. නමුත් තමන් ආයෙසර දැන් භාවනාවට වාඩි වෙච්ච කෙනෙක් වගේ මේ මතුවෙච්ච අරමුණේ භාවනා කරන ඒ බොහෝ ඉක්මනට ආයෙසර ගුරුස්තරේ සියුම් තන අතිසියුම් තන රූප සංඥාවල් කියලා එකකට තියෙනවා. ඒකේ මතුවෙන දේවල් වැඩි නම් සර්වත්‍යංශේ මතක් කරන තමන් පුරුදු ආනාපාන හිත දාන. රූප වේදනා සංඥා ගොඩක් කල හිත ඇවිස්සලා බලන්න. එතකොට ආනපානෙ පෙනේ. ඉතින් ආනපානෙ දාලා ආයතම්පත්. තැම්පත් ආයතිත් වෙන. ආය විසිනු. ආයතම්පත්. ආය විසිනු. ආයතම්පත්. ඔහොම යන්න පටන් අරගත්තට පස්සේ පේනවා. මේ ඇවිස්සුනොත් නම් තැම්පත් වෙනවාමයි. තැම්පත් වුනොත් නම් ඇවිස්සෙනවාමයි. මේ දෙන්න දෙන්නට දෙන්න නැතුව. ඒක තේරෙන්නේ ළඟ ළඟ තැන්පත් වීම සහ ඇවිසීම වෙනකොට. ඒ කියන්නේ පරියන්ක විනාඩි 35 45 ගියාට පස්සේ. එතකොට තේරෙනවා මේ දෙන්න ප්‍රත්‍යুৎපන්නයි මේ දෙන්න සාපේක්ෂයි tempat තුනොත් ඇවිස්සෙන ඇවිස්සුනොත් tempat තුන මේ දෙකෙන් මේ ප්‍රශ්න කරුණොත් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් තමන්ගේ හිතේ විනුන්දන්නේ හැටියට මේ tempat වෙච්ච එකට තමන් කැමැත්ත තියෙන්නේ නැත්නම් අරමුණු තියෙන බව දන්න එකටද කැමැත්ත තියෙන්නේ කියලා අහුවොත් මම දන්නේ නැහැ උත්තර දෙන්න කැමති වෙන්නේ කියලා. එළිය පිටකරගෙන අහුවොත් තමන් අත්දැකලා තියෙන අරමුණ සිුම් වෙලා තාම tempat අවස්ථාවක් හිටපු ගමන් පරිසරයට දාලා නැති පසුබිමට දාන එක පාට අරමුණු මත වෙනවා. අරමුණු මත වෙනවා මේකට අරමුණු තියෙන. මේ අරමුණු නැහැ. මේ දෙකෙන් කොයි එකටද වැඩිය මම මනාප නැත්නම් Tamange හිත කොයි එකද අගය කරන්නේ කියයි අයුවත් මොකද්ද දෙන්න තියෙන උත්තර. තැන්පත් වෙන ස්වභාවයකට කැමැත්තක් තියෙනවා. නමුත් ඒ වගේ ඒක සංඥා දක්නකොට මේ ඒකට ගැටෙන්නේ නැති ස්වභාවය දැක්කම හිත බොහොම ජොලියක් නැත්තේ නැතුව නැතුව ඉන්නකොට කිසි ගේමක් නැහැ. මොකක් කරන අර වෙලාවේ ගේමක් තියෙනවා සතා පයින්න පයින්නට එල්ලෙට මෙඩිප වැටෙනවා. ස්පෝර්ට්ස්මන් කොහොම හරි හිතා ගන්න පුළුවන් ද වෙලාවක් අරමුණු තැම්පත් වුණත් අරමුණ තිබුණත් දෙකටම එක සමාන හිතක් වෙන වෙලාවක් සමහර වෙලාවට බුදු හිත කියන්නේ අරමුණ තිබුණයි කියලා ගණන් ගන්නෙත් නෑ අරමුණ නෑ කියලා ආඩම්බර වෙන්නේ මේ දෙකම ප්‍රතිපදාවනේ අන්තිමට මේ දෙන්න ළඟ ළඟ එනවනේ අරමුණ තියෙනවා අරමුණ නෑ අරමුණ තියෙනවා අරමුණ නෑ ඉතින් මගේ මොකෝ තිබුණත් නැති වෙනවා නැති වුණත් තියෙනවා මම මේක දිහා හැබැයි ඇත්තටම හොඳට දැල්වල බලන්නේ. ඇති වෙන්නේත් මම නෙවෙයි නැති වෙන්නේත් මම නෙවෙයි. දැන් ඒ අර භාවනා මූඩ් එකෙම එනකොටම නැති වෙනවා. ඒ මූඩ් එකේ මතු කර. දැන් බොර වතුර තියෙන වතුරක් කඩක් ආව බලයිනක ඔබට බ්ලක් දාලා බුබුලක් එනවා. ආයෙ එතකොට දියරල කැඩෙනවා. ආයෙ ආයෙ දියරල මේ මතුවට ආයෙ තැම්පත් ආයෙත් පාඩ බුබුලක් එනවා. ආයෙ නැති වෙනවා. මඩකඩ බොහෝ දුක එහෙම නේ ස්වරූපේ. ඒ වගේ තමන්න බලන්න ඉන්න පුළුවන් නම් මේක ඒකට අනුගේ ගැතිය අපරායින වෙනම නැන්නේ මම දැන්පත් කරා මම දැන්පත් කරන්න ඕන මම මතු කරා මම මතු කරන්නේ නැති වෙන දෙයක් නෑ නේ මොකද අපිට choice එකක් නෑ නේද ආන මේක දිහා නොසලී බලනකොට රූපේ පිළිබඳව මේක තමයි යන්න බල ඉහළම තැන අරමුණ ඇත්තේ නැති වුණත් ඒකටම හිත කරදර ගන්න ඔය දෙක මට කියලා නෙමෙයි වෙන්නේ අර හිතපු ගැන්නට අර එනෝ යායට වැඩේ යනවා එන්නේ මේක දිහා බලා හිටියොත් එයා දක්ෂ වෙනවා ඒකට අරූප ධර්ම વિશે වේදනා සංඥා සංස්කාර වලට එයා සුදුසු වෙනවා සුදුසු වෙන හැමදාම භවනාදී මේ ටික ඒ පූර්ව කෘත්‍ය වගේ මේක ඉවර කරාට පස්සේ තමයි යා ඇත්තට විපස්සනාට වැටෙන්නේ ඊට පස්සේ මේකෙන් තමයි සුදුසුකම් බලන්නේ අඩුකොල්ල ගෙවන් කළා වල tempat මනසත් බලපන් ඇවිසිච්ච මනසත් බලපන් දෙකටම නොසැලෙන ගතිය ආවොත් එයා ඊට පස්සේ වැඩවලට ඉෂිල භාවනාවට රූප භාවනාවට දක්ෂයි. කියන්නේ මේක එන්නේ නැහැ කියන එක නෙමෙයි. මේක නැවතත් මේ කරදර එනවා. හැබැයි ආ දන්නවා මේකට අකිරියෙන් තමයි උත්තර දෙන්නේ. ක්‍රියා කරලා උත්තර දෙන්න යන්න බෑ. හිතලා උත්තර දෙන්න බෑ. මූල ධර්ම නැහැ. සම්පාදේ හිතන්න යන්න එපා. චතුරාර්ය සත්‍ය හිතන්න යන්න එපා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප හිතන්න. ඒකට සම්පූර්ණ මේ කවුද? එක්කම වෙලා ඉවරයි. සමාදන්යන් එහෙම තියෙනවා. ඒකකොට එමෙ හිට මිට වේදනා සංඥා සංස්කාර කියන ප්‍රධාන තුන හොල්මන් කරන්න පටන් ගන්නවා. කොල්මන් කරන දොර ඇරෙන්න මේ සුදුසුකම තියෙනවා. කරු ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ ඊයේ ප්‍රකාශ කළ අකුලේක ඥාන ගැන තවදුරටත් පහදා දෙන්න. ඔව්. අනුකේත දකින්න. අනුමාන අනුඥා අනුමාන ඥාන කියලා කියනවා. අනුමාන විපස්සනා කියලා කියනවා. ණය විපස්සනා කියනවා. ඒකට කියනවා මේ inferential knowledge තර්ක ඥාන ආකාර පරිවිතක්ක චින්තාමය ඥාන යහරි විචිත්‍ර විශයක් ඒක හිත ගන්න කාරණාව හිත හිත හිතලා ගන්න එක අනුමාන කරනවා අනුමිනි ඥාන කියලා ඒකට කියනවා ඉන්ෆරෙන්ෂල් නොලෙජ් කියලා කියනවා අරකට අච්චට මෙච්චර මෙච්චර කොච්චර විතර ඥානයි ඉතින් ඒක තමයි ලෝකායත විශ්ේ කියන්නේ ලෝකේ තියෙන ඉච්ඡර ලෝක ප්‍රත්‍යක්ෂේ නෑ ලෝකේ ඒ කවුරුත් ප්‍රත්‍යක්ෂ කරපු එකට සාපේක්ෂව මේ සංසන්දනාත්මකව බැලීම තමයි අනුමාන ඥාන කියන්නේ. ওই මනස ওই වචන සෙට් එක දුන්නාට පස්සේ ඉතින් තමයි මේක දිරව ගන්න වෙනවා. ඒක විස්තර කියන්න දෙයක් නැහැ. අයෝනිසෝ මනසිකාරණ හරක කර දෙවැත්තින් අන්දගත් ඉන්නේ අන්නේ ආකාරය. යෝනිසෝමනසිකාර කියන්නේ අංගලේ වලට පත්. අය යෝනිසෝමනසිකාරට හරිම විකුරන්න තියෙනවා මාකට් එක ඕන තරම් තියෙනවා. සාගතිකව මෝඩකව මරිකම ඔක්කොම අයෝසියන බලකාරකව. ඒක නැතිව ඉන්න එක නිකම් සිරිවිලිස් වගේ ඉන්න එක යෝනිසෝමනසිකාර. මොනවාක්වත්ම දන්නේ නැහැ එන දෙයට බලන්නේ. අවුරුදු 6 වෙනකන් අපි 100 100ක්ම යෝනිසෝමනසිකාරයි. මොනවද කරන්නේ? ඉතින් බලන්න හරි ආසයි අවුරුදු 6 වෙනකන් දරුවෙකුට කිසිම නෑ ප්‍රශ්නයක් අම්මට දුක තිබ්බත් දරුවෝ දෙය බලන්න නෑ මොකද ඌට කිසිම අයෝ අයෝනිසම සිතාරයක් නෑ ඌට මේ මම මේක දේ කරන්න ඕනේ කියලා එකක් නෑ ඒ බුදුරජාණන් කියන ඌට තර්කින් ඔප්පු කරලා දෙන්න නැද්ද ඌට දන්නේත් නැති නිසා ඌට ආනිසංස නෑ නැත්තම් ඒ ළමා මනස ඔය දෙක අපි එතන ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මේ ආයතට යන්න යන්න කක්කා අර පොඩි වයසේදී අනිසෝක් ලොකු වෙන්න වෙන්න අංගෙන. මේ අංග ගන්න ක්‍රම තියෙනවා. අනික 230 විතර වගේ උෂ්ණත්වය අඩු කරලා ඒ ප්‍රෝබ් එක තිබ්බාම මේ අංග චර චර චර ගාලා ප්‍රශ්නෙට පිච්චෙනවා වගේ පිච්චෙනවා. එහෙමත් අංග ගන්නවා කියලා. අර දැකලා තියෙන දහරක් මේ අං නැති ජේසි හරක් ඉන්නේ. අං ගැට එනකොටම අර උගාක් සීතල කරන ප්‍රෝබ් එකක් තියෙනවා අං ගැටේට. ඒ පිච්චුනාට පස්සේ එන්නේ නැහැ. ඒ බුදුහාමුදුරු එහෙමම කරන්නේ එහෙමම කරන්නේ ශ්‍රමීර ගලවලා දාසන අන්තර්ජෝ මේ අන්තර්ජෝ දාගන්න දෙන එකනේ මොනකම දාගන්න තියෙන එක අයික් කරන බුදුද හරිම ලස්සනයි ඒක නිකන් දැලිපිය බස්සන්නේ මයිල විතරක් කැපෙන්න හැම කැපෙන්න තියෙන බස්සන්නේ එනිසා යෝනිසෝ මනසිකාරය තේරුම් ගන්න තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය හරහා ඒක හරකම් දෙකකට සමාන කරලා හිතා ගන්න. පහු වෙනකොට එනවා දිගට දිගට එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අද උදේ පාන්දර පහේ භාවනා වේලාවේදී නිදිමත සතුන් සදින් දැනිනි. නිකම් සිටීමට කමක් නැති බව ඔබ වහන්සේ පැවසි බැරි අවදි පරිස්සමේ ගැන අනිත්‍ය සංකල්පයේ බුදුගුණ මෙහි කැමෙන. මෙසේ කලේ ඇස් ඇරගෙන සිටීමට නොනිදා අවශ්‍ය අවශ්‍ය වූ බැවිනි. මේ නොකර සිටීම කියන වචනේ මේක කිසිම විදිහකට වර්ණගෙන්නේ නැහැ. දැන් හිතියොත් නිදිමතට යනවා. ඒ තමයි අපේ අපේ අවදි වෙන්න නම් අපිට රාගේ තියෙන්න ඕනේ. ඉතින් නැත්නම් කොහොමඩක්වත් අවදියෙන් ඉන්න බෑ. ඒක මුත්තද මතක තියාගන්න අපි මේ දිලිසෙන අවදි භාවයෙන් ඉන්නේ රාගේ වැඩ කරනකන් තමයි. ද්වේෂේ වැඩ කරනකන් තමයි. ඒ දෙක නැත්නම් අපි කෙලින්ම බුදි. ඒ නිසා භාවනා කරන මධ්‍යස්ථාන ගියාම ඉච්ඡකන බුතිය නෑ දැක්කයි ඉඳගෙන බුතිය නෑ දැක්කයි ඕන જાතියක් දැක්කයි මොකද මේකේ ටිකක් අර බරපතලටම නෑ රාග දේශ පොඩක් අඩු වෙනවා අඩු වෙච්ච ගමන් බබදයි ආයෙක දෙකක් නෑ ඊට පස්සේ මේ බුද්ධහනුස්තිය මඩනවා වක පිට බන්න කියන්නේ නිකන් ඉන්න එක නෙමෙයි වර්ධකදී අපේ පැත්තේ නිකන් ඉන්නවා කියලා කියන්නේ අඳුම් ගලවලා නිකන් ඉන්නේ ඒක නම් කරන්න එපා ඕන මම එච්චරක් කියන්නම් ඔය මම ධම්මජීව ආමතුරු කිව්වයි කියලා <laughs> උගා මුදියුන් රටවල කාන්තාව භාගයට කරලා තියෙන එක මම කියලා නෙවෙයි. මම කියන්නේ නෙවෙයි ඒගොල්ලන්ගේ අලුත්ම මොඩ් එක තමයි බෙලිසහිත ස්ථාන පෙන්ලා අනික් ස්ථාන වහන්නේ. අලුත්ම මොස්තර තියෙන ඒකට අපි කියන්නේ නිකන් ඉන්නවා. ඒවදී කරන්න යන්න එපා. මේ කියන බුද්ධ ආරත වැඩිම නිකන් ඉඳින්න නම් මේ තියෙන ආහාර පාන තියෙනවා නිකන් ඉඳින්න නම් මම මොලේ හොදන්නේ. නිකන් හිටියොත් මතක තියන්න ඉන්දියයි. කෙලෙස් නැති වෙච්ච ගම සක්මනේසිත් ඉන්දියක්. අය මොකකද ඉන්නම බෑ. ඒක හොඳට මතක තියාගන්න. එතින්ද තමයි මේ අවදිභාවය බුදුහාමුදුරු ඉල්ලන්නේ ඔය මේ. නතලා කෙලෙස් ඇතුව අවදිභාවය නෙවෙයි. කිසිම කෙලෙසයක් නැති අවදිභාවයක් පුළුවන් නම් ඒකට ඕට බුදු වෙනවා කියන්නේ. කෙලෙස් නැති හිතක අවදි වීම. ප්‍රබුද්ධ වෙනවා කියන කියන්නේ මේ රාග ద్వේෂ මොහොත ප්‍රබුද්ධ වෙන එක නෙවෙයි. ඒක ඉතින් හොලිවුඩ් එකෙත් තියෙනවනේ. ටෙලිවිෂන් එකෙත් තියෙනවනේ. කිසිම කෙලෙසක් එන්න දෙන්නේ නැතුව අවදි වෙනවා. ඉතින් කරපු පුළුවන් කරපන්. කෙලෙස් අඩු වෙනකොටම බබද. එතකොටම තේරෙන්නේ නැති කම්මැලිකම, නීරසකම හැමීට එන හැටි. ආන්දර පැයකට නම් ඉන්න එක සාධාරණයි කියන්නේ අපි අර දින්ද කැඩුණු ගමන්ම තියෙන එක නිසා. කොයි වෙලාවකෝ බලන්න හුද්දට සක්මන් කරන බෑන සක්මනේ මොන තරම් නිදිමතක් වෙනවද? රාගයේ දේශය අඩු වෙච්ච ගමන් ආය මොකක්වත් නැහැ ඉදිබදක්. ඒ වෙලාවේ නිකන් ඉන්නවා කියලා කියන්නේ ආය රාග දාන්න එපා ඒකට. ද්වේෂ දාන්න එපා පුළුවන් එකට අවදි වෙන්න. ප්‍රබුද්ධ වෙනවා කියනවා නෝකයි වචන. බුද්ධ කියන වචන ඇතුළේ ප්‍රබුද්ධ කියනවා. ප්‍රබුද්ධ වෙනවා කියන්නේ කෙලෙස් නැති හිතේ පූර්ණ අවදිය. කෙලෙස් සහිතකේ පූර්ණ අවදිය ඒකට යන්න ඕනේ කැසිනෝ වලට. එහෙම නැත්නම් ලාස් වේගාස් ඕන තරම් ඒක. මේක නිකන් ඉන්නේ ඒක ප්‍රොෆෙසර් අප අකමැති දෙයක් සිදු වෙන හෝ අසන්නට කරන්නට සිදු වෙන්නේ එසේ ඇතිවන්නේ ද්වේෂයන්ද නැත්නම් ද්වේෂය යන අප අකමැති දෙයකදී ඇතිවන කෙලෙස් සිටිනලත් පහදා දෙමින් කර්මාවෙන් ඉල්ලා සිටිනවා. ඒකට ගොඩක් වචන තියෙනවා ගැටීම, ද්වේෂය, නුරුස්නා ගතිය, තමන්ගේ වැරදි හොයන ගතිය, අනුන්ගේ වැරදි දකින්න ගතිය, ලෝකයේ අපිලිවල බව දැන ගැනීමදී ගොඩාක් ඒ කියන්නේ ද්වේෂ කියන තනි වචන දාන්න බෑ ඒක කෙලෙස් මුළුල්ලකට දෙන්නවා. ඉතින් මේ මේ පැත්තේ තියෙන අංශ දෙකක් ගැන විතරයි විස්තර වෙලා තියෙන. ඔය ටඩේ ගොඩාක් තියෙනවා. ඒ ද්වේෂය හෝ නුරුස්නා ගති පහළ වෙන මෙහෙම කිව්වොත් ඔන්න මම හිතනවා රීතේ දැනේ කියලා. මේ ලෝකායත විෂය සියල්ලම පදනම් කරලා තියෙන ද්වේෂය. අපි හුඟක් ඉගෙන ගත්තයි කියලා කියන්නේ හුඟක් ද්වේෂය තියෙනව නුඹල ගන්න. හැම ලෝකායත විශයක්ම ද්වේෂ පදනමක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ පැහැදිලි කියනවා ලෝකායත විදේ කොච්චර දියුණු වුණත් ඒක මානවයාගේ පැවැත්මට බාධා කරන මිසක් කවදාකවත් දියුණුවක් ඇති කරන්නේ නැහැ. ඒක එන්නේ පැහැදිලි ද්වේෂ පදනමක්. ඒ නිසා ද්වේෂ කියන විශේෂය අපිව හිතන තරම් නරක දෙයක් නෙවෙයි. අපි අවදින් ඉන්නේ වැඩ කරන්නේ ඉදිරි ගමනක් තියෙන්නේ නව නිර්මාණ කරන්නේ නව ප්‍රගතිය කල්පනා කරන්නේ තන්නේ සුද්ධ ද්වේෂකේ මේ වර්තමාන මොහොතේ කිසිත් නැතුව තියල ලබා ගන්න පුළුවන්කම දෙදී අපි අනාගතය ගැන හිතනයි කියන කියන්නේ වර්තමාන මොහොතේ ද්වේෂය එහෙම නැත්නම් ඒ දැක්ක අපි සතියෙන් නැතුව භාවනා නොකරන ඉන්න හැම වෙලාවෙම ඉන්නේ වර්තමාන ද්වේෂකේ ඒක හොඳට දෙන වර්තමාන ගන්න ගියාම හොඳට නගලනවා ඒ නිසා ඔය ද්වේෂය කියන එක ඒ තරම් ඔය කළු පාට යකෙන්නේ. ඔය කියන තරම් ද්වේෂය කළු පාට නෑ. දැන් අපි මේකමාර කරන් තියනවා මේ අපි දැන් යන් ඉදිරිපත් කරන හද ප්‍රශ්නේ කැමති ඉදිරිපත් කරන්න. අපේ ප්‍රශ්න. ඔව්. ආන්දරේ අපි කියන්නේ ආන්දරේ අපි වැඩි කරනවා ඔව්. ඔව් කියමුකෝ. අවස්ථාවක් දෙන්නේ නැහැ. తాවකාලික මහලීමක් වගේ මාසෙක. ඒ කියන්නේ මහාන වෙච්ච පැටිකුණෙක් වෙන්න ඕන වෙලා තියෙන. ගිහි පැටිකුණෙක් නෙවෙයි. පැවිදි වෙච්ච පැටිකුණෙක් දෙත හැකි දෙත අම්මෝ දෙත. හැබැයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. සංඝ සමාජයේදී ආ බලන්න අද ඕල් තරම් මහාන වෙච්ච පැටිකුණු ඉන්නේ. ඒත් මහාන වෙන්නේත් පැටිකුණු කම්මයි. මහාන වෙච්ච වැඩි කෙනෙක් කියලා කියන්නේ. ඒක නෙවෙයි කොහේ හිටියත් අවදි වෙන්න වර්තමාන මොහොතේ එතකොට කිසිම ගොංකමක් නැහැ. බුදුහාමුදුරුවොත් එකයි ඉන්නේ. වර්තමාන මොහොත පැන්නනේ අත්පුත් ජනයි අනුමතකයි. අබ්බේ බුදු ජන උමතකයි. වැඩි වුණා කියන එක ඉච්ච ඉච්චටම අවනම්බුවක් නෙවෙයි කියලා මං හිතන්නේ. නමුත් කියන්න තියෙන හිම තමයි අපිට කන්නාඩියක් ඉස්සරහට ගිහලා විතරක් බලන්න වෙනවා. අපිට මෙච්චර වටිනා මේ වර්තමාන මොහොතක් තියේදී අපි වෙන වෙන නෑ කියන එක නෙමෙයි මම කියන්නේ අපි කොච්චරක් මේ වර්තමාන මොහොතට ද්වේෂ කරනවා. අපේ හැම ජීවිතයක්ම හැම විනෝදාංශයක්ම හැම කටයුත්තක්ම වෙලා තියෙන වර්තමාන ද්වේෂ කරනවා. විශේෂයෙන්ම අද තියෙන දැන. අද තියෙන ජනමාධ්‍ය. ඔක්කොම වෙන්න තියෙන මොනම දෙයක්වත් වර්තමානයේ ඉඳ දෙන්නේ. ඒක බලන්න. ඉතින් අපි ඒවා පිටිපස්සේ යනවා කියලා කියන්නේ මැටි ගොන්නෝ කියලා මදි. ඒක ගොඩාක් තියෙන්නේ උගත් පිරිසකට. නැති මිනිසුන්ට දොස් කියන්නේ දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ මිනිසුන්ට කියලා දෙනකොට තේරුම් ගන්න ගැතියක් වැඩි. ඒක උගත්කම ආවට පස්සේ අපි ළඟ තියෙන මේ උගත්කමට ගරු කරන ගැතිය. එතකොට මේ වර්තමාන මොහොත නිග්‍රහ වෙනවයි කියන එක මොන විදියවත් ඔප්පු කරන්න බෑ. විද්‍යාවට යනකොට සදාචාරය නැතිනවා කියන එක හොඳටම දන්න කාරණා. හැබැයි බැලු බැලමට පේන්නේ. ඒ විද්‍යාවෙන් තයි ගහලා කෝට් ගහලා බොහොම ලස්සනට නම්බුකාට ඉතින් දින්නන්නේ ඔය කඩප්පුලි දෙයට තමයි කරන්නේ. දවසේ වැඩි වෙලාවක් කඩප්පුලි වැඩ කරනවා. ලෝකය නැති කරන්න, මානවය නැති කරන්න සැලසුම් කරනවා. කොන්ෆරන්ස් වල හදාගෙන, මල් ගිහිල්ලා තියාගෙන, එයා කන්ඩිෂන් කරන රෑ දවල් සාකච්ඡා කරනවා. හරි මහත්තුරු බැලු බැලුවම. දැන් මේ කර විනාශ කරනවා. ඒ නිසා විද්‍යාව කියලා කියන්නේ ඔය කියන නවීන විද්‍යාව සහ සදාචාරයේ නැතිකම කියන දෙක එකම කාශයේ දෙපැත්ත. ඒ නිසා වර්තමාන මොහොතේ පිටපැන ලබන සෑම දෙම නාස්තිකයි. ඒ නිසා මම කියන්නේ 100ක් වර්තමානයේ ඉන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ ඒ වර්තමානයේ ඉන්න ටික වැඩි කරන්න පැවිද්දෙන් ඒක ලැබෙන්නේ නැහැ. ඇත්තනම් බුදුහාම පැවිදි ඇති කිරුවේ නම් එහෙම ඉතලා තමයි. මොකද එහෙම ඒක දන්නේ නැතුව පැවිදි වුණා නම් එහෙම නැත්නම් ඒ පැවිදි ජීවිතය ගත කරාට ඉෂබෑවට සිවුරක් පෙරෙව්වට ඒක වෙන්නේ නැහැ. తాවකාලිකව පැවිදි මැතිකම දෙන්න පුළුවන්. මටත් දෙතයි. ගොඩදෙනෙක් දැන් දැන් ලංකාවේ තුන් හතර බොලක්ම කරනවා. ඉසට වැඩි ඉසට දෙන බුදුන් යන්න ඕන තායිලන්ත යන දැන් ලංකාවේම තියෙනවා. හැබැයි මං කියන්න දන්නේ නැහැ ඒකෙන් ඔය සත්‍ය පිළිබඳ වර්තමාන මොහොත පිළිබඳ මොන විදිහ හඳුන්වා දීමක් කරනවද කියලා. ඒක අපිට වල් කියන්න බෑ. බාහිර රෝග පැවිදි කරන්න පුළුවන්. පුළුවන් තරම් කොට වරෙල්ල මං කියන්නේ වඳින්න නම් ඕනෙම නෑ. මට හරිම කරදරයක් ඒක. මේ පුළුවන් තරම් පැවිදියත් මොක බලා ගන්න ඕනේ. සාප්ප දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තායි කියන එක අමතක කරා නම් නෑයි. එන ඉවරයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ජීව දීලා සිවුර ගත්තේ මොනවද කියලා. සබ්බ දුක්ඛ නිසාරණ නිපාන සත්‍ය කරන දේක අමතක වුණා නම් මොකකින් හරි සායුත් ගාන්සේ සඳහන් කරනවා හත්දන්ත කුලේ ඇතෙක් හොඳේ පාගගත්තොත් ඌට මොකද වෙන්නේ නාසයි දෙ පොට්ටක් දිග වැඩි ඉස්සරහ කකුල් දෙකට වැඩි ඌ දැකලා තියෙනවා කියලා අහන කොයි වෙලාවකදී හොඳේ පාග ගන්නවා වතුරේ වැඩි ලැග්ගත් හොඳේ යට කර ගන්නවා දැකලා තියෙනවා. ඊ වගේ පැවිද්දා සතිය අමතක කරගත්තොත් පාග ගත්තොත් ඉතින් සාමාන්‍යයෙන් අරිය බල්ලෙක් පෑගුවා වෙන වෙන හොඳේ අලියෙකුට පෑගෙච්චා ඌට පෑගෙච්චා බරයි ඉතින් නිතරම ඒක බේර ගන්න හොඳ එතෙන් දැන් හොස්ම ටික රැකෙන්නේ වතුර නාන්න ගියත් උඩ උග උඩ තියාගෙන තමයි රකින්නේ ඒ නිසා පුළුවන් තරම් අපි ඒක නිකා නිතර සීපත් කරගන්න ඕනේ ඒක නිකාට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය ප්‍රත්‍ය වෙන්න ඕන අන්‍යමඤ්ඤ වචනේන අන්‍යමඤ්ඤ උද්ධාපනේන කියලා දකින්නකොට සතිය වතු කරගන්න අපි හැම මේ ගත කරන හැම සුදුලින්දක් අතර බාපණයක් දාගෙන මේ ඉන්නේ මොකටේ? දකින්න කෙනෙකුට පේන්නේ මේ සීල් මේ තියෙන්නේ. එතකොට යාට සී ඇති. අපි නැවතිල්ල යනකොට තාට හරි දකින්නකොට සීලක් මේ සත්‍ය මතක් කරනකොට සංකේත මට්ටමින් හරි ඒක වෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපි පැවිද්දාකට නිතරම තියාගන්න ඕනේ. ඔබ දැකීමෙන් මා පිටකල බව හැමුනි. දැකීමෙන්ම සතිය ඉස්සරහට කරන. එහෙනම් ඉතින් අපේ පැවිද්ද වටනක් නෑ. ඒ අර ධනෙ දෙන්න වලට වටින අපේ සෝමරතන ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ අවු මාසික සැරයක් කරන පොහේ වැඩ සිල්ල කරන දැන්තොලක පවුල් පහයි ඉන්නේ. මුළු ලෝකෙටම භාවනා මධ්‍යස්ථාන කරලා මුළු ඕස්ට්‍රේලියාව ඇමරිකාව මේ නිව්සීලන්ත හැම කෙනාම මෙතෙන් දෙනවා. ඉතින් ගෙදෙට්ට ආපු දවසේ සෝමරතන සාස්ත්‍ර දාන ටිකක් දීලා බණ ටිකක් කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කලින් නෝනට කතා කරලා අන්නොන්නට ඇත්තටම නොනට මට වැඩිය සිල් තියෙනවා ඇත්තටම නොනට මට වැඩිය දැනුම තියෙනවා ඇත්තටම නොනා මට වැඩිය භාවනා කරනවා මට ලැජ්ජයි වලු බණ කියන්නේ ඒ ඒ නොනා මට කියනවා බාහන ස්වාමීන් වහන්සේ ඒ වගේ මගේ ඒ ඒ සහනස්ස ගිහි කාලේ ඉස්කෝලේ ප්‍රධානාචාර්යවරු මේ දවසට ඇවිල්ලා ඉන්නු තාත්තන කියලා අන්තිම නිහතමානී දැනුම් සම්භාරයක් නමුත් ඒ වුණාට බණ භාවනා කරන සිල් ලක්ෂණ දන් දෙන උපාසකමට කියලා තියෙනවා මට ඕගොල්ලන්ට බණ කියන්න බෑ මට ලැජ්ජයි. ඕගොල්ලෝ මට වැඩි බණ දාන්න වැඩි අනිවාර්යයෙන් මට වැඩි සීලවන්තයි මට වැඩි භාවනා කරනවා. ඉතින් නෝනවත් කියන සාසවන පුදු මට ආඩම්බරෙකුත් වෙනවා තමයි. මට ලොකු සතුටක් ඇති වෙනවා අපේ ශාසන මෙච්චර නිහතමානී. අපිත් ඒක අද විතරක් නෙවෙයි හෙටත් තියෙනවා. දිගටම අපිත් එක්ක ඉන්නවා. අපි මේ වගේ දෙනෙක් ඉස්සරහින් තියාගත්තම අපි ගන්න කද්දාකට කලවින්නේ කියන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන්නේ ඔකයි. ගිය සංඝයාට ප්‍රත්‍ය වෙන්නේ. ගංගා ගිහියට පත්‍ය වෙන්න ඕනේ. එතකොට අපි එක එනෙක්ලා ඉදිරියට මේ විදුලි ගාලෙන් දුර ගහන්න අයිතියක් නෑ අපට. හැම කෙනාම හැම කෙනා දිහාම සතිය වෙන විදිහට බලනවා නම් එහෙනම් මම හිතන්නේ අපි සාසන කරන්න ඕන දෙයක් කරයි කියලා. දැන් අපිට පැය අපි හතරකට ඇවිත් රැස් වෙනවා අරයන් බහන්නාකට. අපිට තියෙන පැයක විතර සක්මන් කාලයක්, ඒ වගේම පැය භාගයක දීර්ඝ කාලයක්. ඉතින් ඒ ප්‍රකාශයත් එක්කම අපේ දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවේදී මාව මෙතනින් සටහන් කරනවා. ශිරු දිනාටම දිනවත් සානය ලොකු සානාසින් අවසන්.